අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි යදී අපේ අනුතුන්වෙනි භාවනා වැඩමුළුවේ අවසාන සැසිවාරයටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. අපි සැසිවාරයේ ආරම්භය ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් විදිහට ලිඛිත ප්‍රශ්න 90 ආරම්භ කරලා ලිඛිත ප්‍රශ්න සමාප්තියේදී අපි වැඩමුළු නායිකාවට බාර දෙනවා මයික්‍රෝනේ නිමාව සටහන් කරන විදියට. ඉතින් ඒ වැඩසටහන නැත්නම් සතිವಾರයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසර ස්වාමීනි. අවසරයි අපේ ගරු ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට ප්‍රථමයෙන්ම නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. මගේ භාවනා අධ්‍යක්ීම් කාල සීමාවක් සමග ඊයේ ඉදිරිපත් කළෙමි. එහි දීර්ඝකම නිසා මට උපදෙස් නොලැබුණි. මම ආනාපාන සති භාවනාවට ඉතා හොඳින්ම මුහුණ දෙන්න පුරුදු පුහුණු අයෙකි. එනමුදු සමහර දිනවල කිසිම අත්දැකීමක් නොලැබෙමි. දිනකට පැය පහක් ඉක්මවමින් නිවසේදී භාවනා කළද විශේෂ අත්දැකීම් බොහොමයක්ම ලැබුණේ මේ වැඩමුළු වලදීය. සක්මනේදී මට වම දකුණ වශයෙන් නම් නොකලාට හොඳින් පෙළ ගැසී තිබේ. ඔසවන බවත්, ගෙනියන බවත්, තබන බවත් හොඳින්ම දනිමි. මේ පියවර තුන පමණක් සිතමින් ගිය විට සමහර දිනක හිත සමාධි වෙනවා වගේ ගිහින් ගමන ඊටමත් බාල වී නැවතී යයි. සමහර දිනවලට විශේෂ කරුණද අත්දැකෙමි. දිනකට වම් කකුල පමණක් කවුරු හෝ ඔසවාගෙන යන ගතියක් දැනේ. තවද වම් කකුල හෙලවන බව තියෙද්දීම දකුණු කකුලත් පොළව මත තිබෙනවා දැනේ. ඒ එක්කම එක කකුලක් එසවෙද්දී එසවේ. එවිට ඊතා සමාධිමත් සිටින් ඒ සියලු පියවරවල් කොටසින් කොටස දනිමි. දකිමි. විනාඩි 20කට වඩා සක්මන් කළොත් පරයන්කට යන්නට හිත කියයි. ඔළුවත් ඇඟේ ඉඩු කොටසත් ඔරලෝසුවක් මෙන් ක්‍රමානුකූලව ගැස්මක් ඇති වෙමින් පවතී. එනම් සක්මන කරනතුරු දත්තා ඔළුවද චලනය වන බව ඉතාමත් හොඳින් දැනේ. පරයන්කට ගිය විට එයද සාර්ථක වේ. අලුත් අත්දැකීමක් අනිවාර්යයෙන්ම ලබමි. ආනාපාන සතියට මූණ දෙනකොට මට මුලින්ම දැනෙන්නේ උගුර ප්‍රදේශයයි. නමුත් මම කයටම හිත තියාගෙන සිහිය පවත්වාගෙන ඉන්නවා. නාසය තුලින් දැනෙන තුරු සිහින්ව එහි ක්‍රියාකාරී බව තේරෙන තුරු. නමුත් හිත පවත්වන්නේ මා කයට පමණි. සමහර විට නාසයට තියලා බලලා නැවත කයට ගන්නවා. ගෑවි නොගෑවි යන හුස්මට හිත තියන්නේ නැහැ. එකවරක් හෝ හොඳින් පෙරෙනතුරු නොදැනීම මගේ හිත එතරට වැටෙනතුරු කයෙම සිහිය පවත්වනවා. ඉඳගෙන ඉරියව්වටම සමහර දිනවල හුස්ම ගැනීමක්වත් නැහැ. නමුත් කලේ පවතින කම්පල චංචල ගති දැනෙන නිසා හුස්ම දැන් දැන් පෙනේ කියලා යටිහිත පවතී. ඒ විදිහටම සිටින හුස්ම සමහර දිනක නොපෙනීම යයි. සමහර දිනක චංචනික චංචල ලෙස එහාට මෙහාට වෙවි සිටමින් සිහිය වෙහෙසටපත් කරයි. එනමුදු මම සිතන්න වෙන්නේ සිහිය අතිබව පමණකි. එය මත විශ්වාසය තබාගෙන සිටින නිසා ආවොත් හොඳයි. ඒකට හිත තියෙනවා. තවත් කමක් නැහැ. ඊළඟ පරයක්යේදී මුල ඉඳලා යනවා කියලා සමසිතක් ඇති වෙනවා. මුල් කාලය තුල මෙසේ නොසිතුනි. කම්පාවටත් පසුතැවීමටත් පත් වුමා අද එසේ නොවන්නේ නිතැතින්මය. සමහර විටක ඔබ වහන්සේගේ දේශනා අසා ඇති නිසා යටිසිතේ ඒවා ඇති නිසා කියලා මට සිතෙනවා. පැය 3-4ක පරයන්කවල සිටීමට පුළුවන්. ශුන්්‍යතාවේ නම් උතුම් පරයන්ක ගත කළ බව මට දැනට ඒ අත්දැකීම් නැත. මෙච්චර මෙවර වැඩමුළුවේදී මුල් දින එක දිගට සක්මන පර්යන්කිය කාලසටහන අතර කළෙමි. සාර්ථක වුනෙමි. පසුදින පර්යන්කේ දීර්ඝ ලෙස ගත කළෙමි. එනම් හුස්ම හොඳින්ම අරමුණු වී තිබෙන විට සිහින් වීම රැඳි සිතින් එහිම රැඳී ඇති බැවින් භාවනාව නවතා ගැනීමට අවශ්‍යතාවයක් නොතිබෙන බැවිනි. තුන්වැනි දින මොක්දෝ ක්‍රමයකට හුස්ම නොපෙනී යයි. සිහිය ඊටමත් හොඳින් ඇත. ඒ බව දන්නේ හුස්මම මොකද මොකද්ද වෙලා තියෙන්නේ කියලා ගැස්මෝල් ඇති ඇති හැම විටකම ඒ හරහා බැලීමට උත්සාහ කළා. නමුත් දකින්න හුස්ම තිබුණේ නැහැ. උදරයේ තිබුණ නිසා එයට හිත තිබ්බා. හුස්ම දහවත් දකින්නේ නැහැ. පැතිව නැතිව ගිහින් සමහර විට දැක්කේත් නැහැ. දවසම සිහිය විතරක් පවත්වමින් කාලසටහන අනුවම භාවනා කළා. පරයන්කවලදී ඊට වඩා සිටීමට හැකි වුණා. හතරවෙනි දිනේදී හර හිව හිර වෙවි තිබුණ ගතිය ඉවර වෙන්නේ නැහැ. ඕක එදත් ඕක තමයි තිබුණේ කියවනවා කියවනවා. මට එක පරයන්කයක විස්තර කියනවා නම් හොඳයි කියලා හිතන එක. ඕම නැතුව කියන එක ලියවන්න පටන් අරගත්තොත් ඊයේ වෙච්ච වැඩේ තමයි වෙන්නේ. ඊයේත් මට මතකයි ඕක අපි මතක් කරලා කතා කරන්න නැතුව අතහැරලා දැම්මා. මේකේ තියෙන තොරතුරු මතිකමවත් උනන්දු මතිකමවත් මේ ලියන්න ඕනේ කියන්න ඕනේ මොනවද දන්නේ නැහැ. නව කතාවක් ලියන්න. මට මට අවශ්‍ය නැහැ හරිය එක පරියන්ක විස්තර ටික දුන්නා නම් මට තේරෙනවා. මේකෙදි කියන්න තියෙන්නේ මේකේ මුල් කොටසේදී මෙන්න මෙහෙම අදහසක් වෙනවා. සක්මන් කරනකොට Tamanට ආයාසයෙන් සක්මන් කරන තාක්කල් අත්දැකීම්නුත් වෙනවා අලුත් දේවලුත් වෙනවා. ඊපස්සේ සක්මන අනායාසයෙන් සිදු වෙනකොට ඒකට සැක හිතන්නේ නැතුව දැන් මේ ඉබේ සක්මන කෙරෙන නැත්නම් සක්මන gediy වශයෙන්ම වැටෙන. ඒකට වම දකුණ වශයෙන් හෝ එසවීම යමිතබ වශයෙන් නෙවෙයි යాన බව. ඉඳගෙන ඉන්න වෙලාවෙදිත් ඒ වගේ ඒ විස්තර විභාග නෙවෙයි මම මෙතන ඉන්නවා කියන එක වැටහෙනවා නම් ඒ විදිහට තැම්පත් වෙන්න දීලා එහෙමම නිවෙන පහනක් දිහා බලා ඉන්නා වගේ gediyakin ගාන්ටාරයකට ගහුවට පස්සේ සද්දේ ක්‍රමයෙන් ගෙවෙන දිහා බලා ඉන්නා වගේ යෑම තමයි මෙතනදී ඔය වගේ භාවනා කරන කෙනෙකුට දෙන තියෙන උපදේශය. එහෙම නැතුව අර හාරහාර අවසන්ඩ ගත්තොත් මෙනෙස් කරන්න ගත්තොත් ආයෙ භාවනා අලුත් වෙනවා. ඒ නිසා ඒ වගේ සක්මණේදී හෝ පරියංකේදී අරමුණක් වැටෙනවනම් නිමිත්තක් වැටෙනවනම් වේදනාවක් වැටෙනවනම් සංඥාවක් වැටෙනවනම් සංස්කාරයක් වැටෙනවනම් විඥානයක් වැටෙනවනම් තාම කෙලස් තියෙනවා. ඒවා මොනවාක්වත් වැටෙන්නේ නැතුව සතිය හොඳට දිගට යනවා ඉඳගෙන ඉන්න බව දන්න. අර වැටෙන මොනම දෙයකින්වත් මෙනෙහි කරන්න යන්නෙත් නැහැ, අරමුණු ගන්න යන්නෙත් නැහැ. කරබන ඉන්නකොට එව්ව ඇවිල්ලා කුප්පණ්ඩ හැදුවට කිපෙන්නේ නැති අකුප්පා හිතක් ඇති කරගන්න පසුබිම මේකේ තියෙනවා. නමුත් ඒ තියේදී විස්තර ලියනවා දිගින් දිගට දිගින් දිගට ඒ කියන්නේ මොකක්දෝ යට සැකයක් තියෙනවා. සාධාරණයි. නමුත් මතක තියාගෙන ඉන්න සක්මන් කරනකොට අනායාසයෙන් සක්මන් කර වෙනවනම් අපි ඉංග්‍රීසියෙන් කියන ඕටෝ පයිලට් ඉන් දානවා කියලා ප්ලේන් එක උඩට ගත්තට පස්සේ පයිලට් හසුරවන්න ඕන ඒක මැෂින් එකේ රන් වෙනවා. අනේ එතෙන්ට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ අන්තරේ අපි ඇඟිලි ගැහුවේ නැතුවට සම්පූර්ණයෙන්ම ඒක යා විශ්ින් කරන වෙලාවේදී ඒක දිහා බලානින් නැතුව පාලනේ අතර ගන්න ගිය ගමන් කෙලස් වෙනවා. ඒ නිසා ඒ හැඟීම නැහැ. ඒ හැඟීම දෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නෙත් නැහැ. ඒක නිසා බලන්න සක්මන් කරලා කරලා සම්පූර්ණයෙන්ම සක්මන අනායාසයෙන් සිටුවේදී ඒක දිහා බලාන ඉන්න පුළුවන් නම් වයින් කරෝ බොනික් එක්ක ඇවිදින දෙයක් බලාන ඉන්නා වගේ පැද්දෙන ඔර්ලෝසු බට්ටෙක් දිහා බලා ඉන්නා වගේ එයාගේම පරියන්කේ ඉන්නකොටත් සම්පූර්ණ සිද්ධිය වෙන්න ඇරලා විස්තර විභාග හොයනවා වෙනුවට gediya pitimma ඉඳගෙන ඉන්නවා කියන තැනට යන්න පුළුවන් නම් තමන් භාවනාවට සම්බන්ධ වෙන ප්‍රමාණය අඩු වෙයි ස්වයංක්‍රීයව මේක යන තැනට යයි ආන්න ඒකට අනුග්‍රහ කරන එකයි කරන්න තියෙන්නේ එතකොට එයාට සක්මන් කරුවොත් එකයි ඉඳගෙන හිටියත් එකයි කොහේ හිටියත් මේ යන්ත්‍රේ යන්න අරින්න සතියෙන් යුත්ව යන්න ඇරලා ඒක දිහා අනුංගේ දෙයක් වගේ පරතෝ සංකල්පයෙන් එවනතම මේකද කොච්චර බැලුවත් මේකේ තියෙන තුච්චකමක් රිත්තකමක් අනාත්ම ගතියක් කියලා දකින එක එන්න හදනකොට ඒක අවුස්සන ගතියක් තමයි මේ රචනයේ තියෙන්නේ මානසිකත්වෙත් තියෙන්නේ. ඒක නිසා උපදේශයක් වශයෙන් කියන්න පුළුවන් වාර්තා කිරීමේ ප්‍රධාන දෝෂයක් තියෙනවා. ඒක නිසා අර වාර්තා කිරීම පිළිබඳ දීලා තියෙන උපදේශපන්ති කියවන්න අද ඉතින් අවධාන අපේ මේ සාකච්ඡාවනේ එක පරියන්කයක විස්තර ටිකක් කියන්න පුළුවන් නම් එක සක්මනක ඔය ඉතිහාසය කියන්නේ නැතුව මට කාලයත් ඉතුරු වෙනවා අහගෙන ඉන්නත් ඉතුරු නැත්තම් මේක ඉවර වෙන්නේ. ඊ වගේ රචන තුනක් කියුවා අපි. එයින් කියවනවා කියවනවා කියවනවා කොලක් තියෙනවා පෑනුත් තියෙනවා ලියලියා ඉන්නවා. එතකොට අහගෙන ඉන්න කට්ටියට හරි වෙහෙසයි. කියවන කෙනාටත් වෙහෙසයි. ඉතින් ඒක නෙමෙයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. තමන්ට කැපිපේන වැදගත්ම එක සංසිද්ධියක් විස්තර කරා නම් පරියංකේ සක්මනේ අනිත් ඔක්කොම සාරාංශ කරා නම් මම හිතන්නේ ගැලපෙනවා නැත්තම් භාවනාව හොඳට කරාට උනන්දුව තිබුණාට කමඨාන් සුද්ධ කිරීමේ දෝෂයක් තියෙනවා. ඒ නිසා සැක කරන්නේ නැතුව එහෙම හැතපෙන බතට එහෙම හැතපෙන්න අරින්න. පෑදිදියට පෑදිදි වෙලා තියෙන්න අරින්න බොරදිය දාන්න එපා. අනාකූලව ගලන්න ප්‍රහාය යන්න ඇරලා ආකූල කරන්න එපා. එහෙමම සැතපෙන්න දෙන්න. එතකොට තමයි තේරෙයි මේ අන්තරේ එන්ට එන්ට එන්ට එන්ට බාධා කෙලස් නැතුව දිගට යන ගතිය Tamanට බලාගෙන ඉන්න පුළුවන් ගතියක් ඉස්සරහට ආවොත් ඒක ලොකු දියුණුවක් කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස මම භාවනාවට ආධුනිකයෙක්නි. ආනාපාන භාවනාව කරගෙන යද්දී හුස්ම අන්තමින් දැනෙමින් පවතින විට ඉන් ඉදිරියට යා යුතු මාර්ගය ගැන අවබෝධයක් නැති බැවින් පරයන්කෙන් සුළු වේලාවකින් නැගිට යාමට තරම් සිටේ. අනුකම්පා කර මෙහිදී ගත යුතු පියවර පහදා දෙනමෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායු පතමි. ඔය ඉස්සලා කියපු රචනෙටත් ඔය දැන් කියන එකටත් මතක් කරන්න තියෙන භාවනා හරිනම් එහෙම හැතපෙන බතක් වගේ එමෙහිටම සංසිඳෙනවා. කුරෝසු ආනපානේ මධ්‍යස්ත වෙලා මධ්‍යස්ථ ආනපානේ තවත් සුක්ෂුමතර වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට එක්ක සැකයක් එක්ක කම්මැලි ගතියක් එක්ක හිත නින්දට වැටෙන ගතිය තමයි වළක්වන්න ඕන දේ. නමුත් අර තැම්පත් වෙන එක සංසිඳන එක දිගටම බලන එක තමයි යෝගාවචරය දැක්විය යුතු අනුග්‍රහය. ඒ වෙලාවේදී සැක කරත්, නිින්දට වැටුණත් මේක මිනී කරන්න දඟලන්න ගියත් මිනී නොකළ යුතු වෙලාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කළ තියෙන ප්‍රපංච නොකළ යුතු වෙලාවේදී ප්‍රපංච කිරීම නිසා භාවනාව ඇවිස්සෙනවා. දඟලන්නේ නැතිව සිටිය නොසිට අනුග්‍රහ කළ යුතු අවස්ථාවේ දඟලන්න ගියොත් මෙනේ කිරීම විමසීම කිරීම නොකළ යුතු වෙලා විමසන්න ගියොත් වාග් බහුල්‍ය කතා වැඩි කරන්න නැතුව ඉන්න ඕන වෙලාදී වාග් බහුල්‍ය වැඩි කරොත් ඒ කියන්නේ නිදා ගන්න බබාට නිදා ගන්න දෙන්නේ නැතුව දිගටම හයියෙන් නැලවිලි කවි කියනවා වගේ. බබා නිින්ද යනකොට නැලවිලි කවි එහෙම ඊට මිට අඩු කරන්න ඉගෙන ගන්න. හැබැයි බබා නිින්ද යනවා නම් නැත්නම් දිගටම නැලවිලි කවි කියන්න ඕන. ඉතින් දෙවෙනි එකේ බොහොම කෙටි සිද්ධියක් තියෙන නමුත් අර ඉස්සලගේ කියූප එකේ නියෝජනයක් තියෙනවා. මේ වගේ සංසිඳනකොට ඒකාකාරීකම එයි, නිදිමත එයි, සැක එයි, නැගිටලා යන්න හිතෙයි. ඒක තමයි මේ අපිට භාවනා කරගන්න දෙන්නේ නැතු වෙන මායя කරන දේ. Taman අදිෂ්ඨාන කරන්න යන්න ඕනේ මේ සංසුන් වෙන එක දිගටම දිගටම සංසුන් කොච්චර වෙනවද කියනවනම් නොදැනෙන මට්ටමටම යනකම් සටන පාවා දෙන්නේ නැතුව අද පාවා දුන්නත් හෙට මේක කරනවා කියන අදහසින් කරගෙන ගියොත් ওই කියන දෙන්නටම පෙරමග ලකුණු පහළ වෙලා තියෙනවා. අවුල් කලේ නැතුව ප්‍රපංච කළ යුතු නැත්නම් වල ප්‍රපංච කරන්නේ නැතුව තලතුණා විදිහට මේක අනුග්‍රහ කළොත් ප්ලේන් එක ඕටෝ පයිලට්ින් දැම්මා වගේ ඊට පස්සේ භාවනාව යන්න පටන් අරගන්නවා. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාහට පරයන්කේදී උදරයේ පිම්බීම හැකිලීම දැනේ. විටක පපු ප්‍රදේශය පිම්බෙනු හැකිලෙනු දැනේ. මා ඒ එන සෑම දෙයක්ම බලමි. නිශ්චිතව මේ දෙකෙන් එකක් තෝරාගත නොහැකිය. මෙවන් විටක මේ දෙකම එන එන විට මෙනෙහි කළ යුතුයද? නැතිනම් කුමක්ද කළ යුත්තේ? කුමක් හෝ එකක් තෝරා ගැනීමට අපහසුයි. උදරය හා පපුව යන ප්‍රදේශ දෙකම පිම්බෙයි. හැකිලේ. ඒවා වෙනෙන බැවින් මෙවන් විටක ඉදිරියට කරගෙන යාමට එක් ස්ථානයක් තෝරාගන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙනෙමින් ගෞරවයෙන් දෙපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවහා දීර්ඝායුෂ පතමි. මේක ආනාපානෙ කෙරුවත් පිම්බීම හැකිලිම කෙරුවත් මේක එනවා. දැන් කොහමද හිතට සතිය ඇවිල්ලා සීය පිහිටවලා තියෙන්නේ. නමුත් මේ ක්‍රියාවලියේ පැතිකඩ දෙකක් පෙන්නනවා. උදරයත් පේනවා පපු ප්‍රදේශත් පේනවා. එතකොට උපදේශය වෙන්නේ දෙකටම අදාළ පොදු භූමියක් කර්මස්ථානය කරගන්න. පපුවයි උදරය දෙකම අරගෙන ඒක ලොකු ලපයක් හිතේ හිතා ගන්නවා. මේක ඇතුලේ තමයි ওই දෙකම යන්නේ. මේක ඒකට ඊට පස්සේ ප්‍රශ්නයක් කරන්න. ඒක බලාගෙන ඉන්නකොට භාවනා හරිනම් ඉදිරියට යනවනම් ඒ ලපේ අල්ලගත්ත ලොකු ප්‍රදේශේ ටික ටික ටික ටික පුංචි වෙන්න පටන් ගන්නවා. ක්‍රියාවලි දෙකම තාම තියෙනවා. ප්‍රශ්න කරන්නත් නැහැ. සැකපදාන්නෙත් නැහැ. නින්දට වට ගන්නෙත් නැතුව යනකොට එnde end end end එක ගොනු වෙවි ගොනු වෙවි ගොනු වෙවි පුංචි තැනකට ලක් එකතු වීම තමයි භාවනාවේදී දිගට කරනකොට දැකෙන ලැබෙන ලකුණ. මේකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ආනාපානට සාපේක්ෂව මෙහෙම නිදර්ශනයක් දුන්නා. නාස්පුඩු දෙකේමත් දැනෙනවා උඩු තොලෙත් දැනෙනවා. එතකොට සිල්ලු ඇටයක් විතර ප්‍රදේශයක් සිල්ලු ඇට කියන එක මම හිතනවා දන්නවා ඇති කියලා. සිල්ලු ඇටයක් විතර ප්‍රදේශයක් අරමුණු කරගෙන භාවනා කරන්නයි කියෝ. එහෙම කරගෙන කරගෙන යනකොට ওই ප්‍රශ්න කෙරුවේ නැත්තම් නින්දට වැටුනේ නැත්තම් සැක කෙරුවේ නැත්තම් ඔබ පුංචි වෙලා සියඹලටයක් තරමට විතරක් ඔබ පුංචි වෙනවා. එතකොට දැනගන්න ඕනේ මං ගත්ත ක්‍රමේ හරි. ඒක කරගෙන යනකොට ඔය මේ ලංක පරිප්පු ඇටයක් වගේ ඊට පස්සේ පරිප්පු ඇටයක් තරමට ඊට පස්සේ අබෑටයක් තරමට ඒ පුංචි වීම තමයි ඒකාග්‍ර වීම කියලා සර්වඥාන්සේ දේශනා කළා තියෙන්නේ. එහෙම නැත්නම් ඒකෝදි භාව කියලා. ඒ නිසා පටන් ගන්නකොට කයේ විශාල ප්‍රදේශයක් අරමුණු කරාට කමන්නේ ඔය ප්‍රශ්නට උත්තරයක් වශයෙන්. කරගෙන කරගෙන යනකොට මේක සංසිඳීමක් ආවනම් මං ගත්ත උත්තරේ හරි. ඇවිසිල්ලක් ආවනම් මං ගත්ත උත්තරේ වැරදි. ආන්නේ විතර ලොකු ප්‍රදේශයක් ගන්න එන්න එන්න පුංචි කරන්න හරියට ටෝච් එකක් ගහලා පිටියට පිටිපස්සෙන් කරකවන කරකවන ටෝච් එක එළිය ලොකු වෙනව පුංචි වෙනව දැකලා තියෙනවා. පුංචි වෙනකොට කියනවා ඒකාග්‍ර වෙනවා කියලා ලොකු වෙනකොට කියනවා විසරිත වෙනවායි පුංචි වෙනකොට කියනවා සමාධිගත වෙනවායි කියලා ලොකු වෙනකොට කියනවා වික්ෂිප්ත වෙනවායි කියලා ඒ නිසා පුංචි වෙන විදියට ප්‍රශ්න කරගන්න නැතුව මේක කරගෙන ගියොත් ඒක බොහොම සරල භෞතික විද්‍යාත්මක පරීක්ෂණයක් විතරයි එතන තියෙන්නේ තේරුවන් සරණයි දෙපොණිනද ගෞරවයෙන් අසමි පරයන්කේදී විටක උදරයේ පිම්බීම හැකිලීමද විටක පපු ප්‍රදේශයේ පිම්බීම හැකිලීමද ඒ ඒ විට දැනෙන බැවින් එම දෙකම එන එන විදිහට මෙනෙහි කරමි. එසේ විනාඩි කිහිපයක් මෙනෙහි කරන විට සෑම පරයන්කයකදීම මෙන් එම මෙනෙහි කිරීම ගිලිහි යනු ඇත. එවිට පිම්බීම් හැකිලීම් ප්‍රකට නැත. එවන් විට අවම ශබ්ද හොඳින් ඇසේ. සිතුවිලි විටක එයි. විටක පිම්බීම් හැකිලීම්ද නැත. කිසිවක් නැතිව වරහන් ඇතුළේ සතුටක් හෝ දුකක් නැතිව ඔහේ හිඳිමි. එසේ හිඳින විට දීර්ඝ වේලාවක් නැගිටීම සිටෙයි. විටක මේ නැගිටීම කල යුතුයද කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔපේ පළවෙනි සාකච්ඡා කරපු එක දෙක ප්‍රශ්නයි මේකෙදී තියෙන්නේ ඒ ක්‍රියාවලිය සංසිඳෙන්න පටන් අරගෙන එක්ක ආසත්පසා සංසිඳනවා නැත්නම් පිම්බීම හැකිලිම සංසිඳනවා එහෙම නැත්නම් සක්මන් කරනකොට සංසිඳනවා ඒ සංසිඳීම කියලා කියන්නේ අරමුණ සංසිඳෙනවා වේදනා සංසිඳෙනවා හඳුනා ගැනීම වශයෙන් සංඥා සංසිඳෙනවා යමක් කරන්න තියෙන දැඟලිල්ල සංස්කරණය කරන්න තියෙන එක සංසිඳෙනවා මෙන්න මේ විදිහට මේ සංසිඳීම වෙනවනම් කෙලස් කැපෙනවා කියලා බුදුහාමර සඳහන් කරලා තියෙනවා අනිමිත්ත සූත්‍රයේ නිමිත්ත ප්‍රකට වෙනවනම් වේදනා බහුල වෙනවනම් අරකද මේකද කියලා අඳුනා ගැනීමේ කලකොලකම එනවනම් මේ කරන්න ඕනේ ඒ කරන්න ඕනේ කියලා විවිධ දේවල් හිතට එනවනම් කෙලස් වැවෙනවා ඒක නිසා අනිමිත්ත වේදනා දැනෙන්නේ නැති විඳීමක් නැති සංඥා වශයෙන් අඳුන ගන්නවත් බැරි තරම් යමක් මේ කරන්න ඕන කියන කිසිම කල්පනාවකට තමයි බලාහින තරමට යනවනම් මේක මේ තමයි කෙලස් කැපෙන ක්‍රමය. ඉතින් මේ වෙනකොට එක්ක හිත නින්දට වැටෙනවා මේ මායාවේ කටයුතු. ප්‍රශ්න අහන්න හිතනවා මේ මායාවේ කටයුතු. සැකේනවා මේ මායාවේ කටයුතු. එනිසා බුදුරජාණන් වහන්සේගේ වැඩේ හරියි. ඔත් යෝගාවචරය මාර්ගයේ පැත්ත ගත්තොත් මෙච්චර ලස්සන මේ සංසිධීමේදී කෙලස් කැපෙද්දී එයා ඒක නින්දට වැටිලා ප්‍රශ්න ප්‍රශ්න වෙන තැනකට යොමු කරගන්න. එනත මේක ප්‍රශ්නයක් කරගන්න. එනත සැකයක් ඇති කරගන්න. ඒ මොකද අපි ඉඳලා තියෙන මුළු සංසාරෙම වේදනා විදිමින් සංඥා ගනිමින් මෙවුවා අවුස්සමින් නිමිති ගනිමින්. ඒක නිසා මේ නිමිත්තේ ඉඳලා අනිමිත්තට යන තැන සිද්ධ වෙනකොට කල යුත්තේ එකම දෙයයි යමක් නොකර සිටීම පමණයි. දැනීමක ඉඳලා නොදැනීමට වේදනාව ඉඳලා වේදිත තැන්ට යනකොට කල යුතු එකම දේ යමක් නොකර සිටීම පමණයි. මේ දේවල් වටහා ගන්නවත් බැරි තරම් සංසිඳීමක් එනවා. අඳුර ගන්න බැරි තරම් යනකොට මේකට මේ පෑදිදියට බොරදිය දාන්න එපා. හොදෝද මඩේ දාන්න එපා. එහෙම නැත්නම් අනාකූලව මේ ගලන ප්‍රවාහය ආකූල කරගන්න එපා. ඒවට අපි සංස්කාර කියලා කියනවා. සකස් කිරීම මොනවාක්වත් නැතුව ඉඳ මොන්න තරම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. මොන්න තරම් ලෑස්ති වෙලා යන්න ඕන. මොන්න තරම් සතියක් තියෙන්න ඕන. මොන්න තරම් කමඨාන සුද්ධ කරන්න ඕනද කියලා කියනවනම් දැනුමක් කියලා තියෙන තාක්කල් අපි මේක අවශ්‍යනවා. පුළුවන් කාර්කමක් හැකියාවක් දක්ෂකමක් ශිල්පයක් තියෙන්න තියෙන්න අවශ්‍යනවා. ඒ අවසන අවසන ගානේ තණ්හාමාන දිට්ටි වැඩෙනවා. දැන් මේ සංසිඳන දෙයට අනුග්‍රහය මොකද්ද කරන්න තියෙන්නේ? මේක දේශේ ඊටාම අවදියෙන් බලාගෙන දැන් ධර්මයේ වැඩ ප්‍රතිපදා වැඩ කෙලෙස් සංසිඳීගෙන යනවා ඒක එහෙමම යන්න කලබල කරන්නේ නැතුව තව එක චිත්තක්ෂණයක් ඉන්න එක සංසාරයක් දිනෝ වගේ ඉතින් ඒක හරි අමාරුයි sannivedana කරලා දෙන්න භාවනා කරන කෙනෙකුට මේ බුදියන් ඉන්න කොටියට බුදියන් දැරලා කරබන හිටපන් කියලා කියන්නේ නානා ප්‍රක්‍රමයට මේක සැක කරලා එක්ක නින්දට වට්ටගෙන එහෙම නැත්නම් ප්‍රශ්න අහන්න හිතලා මේක අවුස්සනවා. ඒ තරම් මායයා හරීම මායාකාරී. හරීම ෂටයි. හරීම මායාවී ෂට වංචනිකයි. මේ කොහොම ප්‍රශ්න වල තියෙන්නේ ඒක ඒක මේ පුද්ගලයාගේ දෝෂයක් නෙමෙයි ඒ කමට සුද්ධ කරනකොට කියන තියෙන්නේ ඔය තෙන්ට යනකම් කරගෙන යන්න ඊට පස්සේ ඒ සංසිඳන පැත්තට ආවනම් එහෙම සංසිඳෙන්න තියෙන. යා විසින්ම ආය අවසනවා. ආය සංසිඳනවා. ආය අවසනවා. ආය සංසිඳනවා. මොකක්වත් කරන්න කරන හැම දෙයකින්ම වෙන්නේ අවුල් කරන එක විතරයි. තව තවත් මේක අවුලෙන් වියවුලට යනවා. ඒ නිසා මමෙක් නැතුව, මාන්නයක් නැතුව, තෘෂ්ණාවකින් තොරව ඒ සංසිඳන දෙයට සංසිඳවන්නේ මම අර ඉස්සර කියපු විදිහට කොච්චර සද්ධාාවක් කොච්චර සතියක් කොච්චර ලෑස්ති වී යාමක් අවශ්‍යද කියන එක මොනම විදියකින්වත් කල්ැතුව මේ පෙර නිමිති කියන්න බැරි තරම්. ඒ නිසා මේ මම ඔය සම්බන්ධ කරන්න ගත්තේ ඒ රචන තුන හතරම කරන අය දැන් සංසිඳන පැත්තට ගිහිල්ලා තියෙන්නේ ක්ෂය වෙන පැත්තට වැය වෙන පැත්තට නිරුද්ධ වෙන පැත්තට. 아무ත් හතර දෙනා මේ ප්‍රශ්නේ අහන්නේ ඒක සැක කරලා. ඒක ප්‍රශ්න කරගෙන ආයිති එහෙම ප්‍රශ්න නොකරගෙන බුදියන් ඉන්නකොට යාර බුදියන් දැරලා අනාකූල වෙන ප්‍රවාහය අනාකූලම යන්න දැරලා මේ පෑදීලා තියෙන බොර දියට බොරදිය දාන්න නැතුව දිගට ඉන්න කමඨාන සුද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවට ඉඳගන්නා විට මා වඩා කැමති මට පහසු ඉරියව්ව බද්ධ පරයන්කයයි. නමුත් කාන්තාවන්ට බද්ධ පරයන්කයෙන් ඉඳ ගැනීම නුසුදුසු බව අසා ඇත්තෙමි. මේ කරුණ කාරුණිකව පහදා දෙන්න. තෙරුවන් සරණයි. එහෙම අකමැත්තක් හෝ අකපභාවයක් ඇත්තේ නැහැ. භික්ෂුණීන් වහන්සේලාට සරුවචනසේ දේශනා කළ තියෙනම කාන්තාවන් සඳහා එහෙම එහෙම අකපභාවයක් නැහැ. බද්ධ පරයන්කේ කිසි ප්‍රශ්නයක් නැහැ. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස මම පින්වීම හැකිලිම භාවනාව වසර දෙකකට වැඩි කාලයක සිට කරමි දිනකට අවම පැය 5ක් 6ක් උපරිමයේ පැය 10ක් 12ක් කාලයක් භාවනා කරමි පරයන්කේදී හොඳින් සිත සමාධිගත වී ගෑස් බැලුන් එකක් උඩ යනාසේ උඩට උඩට පාවේ ඇස් මට්ටමේ ලාකහ එලියක් පවතී ඇස් හිස තද ගලක් සේ පවතී ආශ්වාසය හා ප්‍රාශ්වාසය එකක්සේ දැනේ. ටික වේලාවකින් වරහන් ඇතුළ පෑයකට පසු නිදිමත ගතියක් ඇති වී හිස බර වේ. වෙනදා නම් තද නින්දක් වැනි දෙයක් සිදු වී ගැසී ඇහැරේ. නමුත් ඊයේ ඔබ වහන්සේ කියූ පරිදි මම එයට සතියෙන් මුහුණ දුන්නෙමි. අද නින්ද යාමක් සිදු නොවිය. හුස්ම ඊටමත් තුනී වී දැනෙන නොදැනෙන මට්ටමටපත් විය. ඔබ වහන්සේ කලින් දේශනා කර තිබූ පරිදි මීමැසි පොදියක් දැස බලන වාසේ මට පොදිය මම පොදිය දැස බලා සිටියෙමි. නිදිමත ගතිය හා හිසබර ගතිය තිබුණි. සිතුවිලි ඉඳ හිට පැමිණි අතර එවිට ආශ්වාස හා ප්‍රාශ්වාස පඩි දෙකක් ඉහළට හා පඩි දෙකක් පහළට බහිනවාසේ දැනේ. නැවත හුස්ම දෙස සිත යොමු කළ විට තුනී වී නොදැනී යයි. සතිය හොඳින් පවතී. මෙසේ පැයක් පමණ සිටියමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. මේ ප්‍රකාශ ටික ගොනුවක් තියෙනවා. ඒත් අහන්නේ මොකද්ද ඉදිරියට කරන්න ඕන දේ කියලා. මේකේ අර අවසාන විස්තර කරපු විදිහට යනකොට වර එක හොඳට තමන්ට තේරෙනවා. හිතම විසින් ටිකක් ඇවිස්සෙනවා. ආයේ ඇවිස්සෙනත් එක මානපානෙ මතුවෙනවා. ඊට පස්සේ ආනාපානෙ බන්ට ආයෙ තැම්පත් වෙනවා. tempත් වෙලා ටිකක් වෙලා යනකොට හිත විසින්ම ආයවිසෙනවා. එතකොටම ආනාපානෙ මතුවෙනවා. ආය ආනාපානෙ හොය ඇවිසින් බැලුවොත් tempත් වෙනවා. ඒතකොට tempත් වුණොත් ඇවිසෙනවාමයි. ඇවිසුණොත් tempත් වෙනවාමයි කියලා මේ සාපේක්ෂතාවයක් එකිනෙකට මේ අන්‍යෝන්‍ය වශයෙන් පිළිටන ගතියක් ඉස්සර තිබුණ ඇවිස්සුනොත් හොඳයි tempat උනොත් ඇවිස්සුනොත් නරකයි tempat උනොත් හොඳයි කියලානේ දැන් තේරෙනවා tempat උනොත් අනිවාර්යයෙන් මේක විසින් ඇවිස්සෙනවා ඇවිස්සුනට පස්සේ කලබල කරන්න සිටියොත් ආයෙ තැම්පත් වෙනවා. මෙන්න මේ විදිහට මේ තැම්පත්කමක් ලෝකේ ඇත්තේ නැහැ. ඇවිසීමකින් සුවයක්තව. නෑ තැම්පත් වීමක් නෑ ඇවිසීමකින් තොරව තැම්පත් ඇවිසීමකින් තොරව තැම්පත් වීමකුත් නැහැ. මේ දෙක දෙන්නම එකම කාසිය දෙපැත්ත බව තේරුම් ගත්තට පස්සේ දිගට දිගට ඕකට යනකොට මේ විචනවා මේ තැම්පත් වෙනවා. මේ විචනවා මේ තැම්පත් වෙනවා. බොහොම ළඟ ළඟ ළඟ ළඟ වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ තැම්පත් වීම හොඳයි ඇවිස්සීම නරකයි, ඇවිස්සීම හොඳයි, තැම්පත් වීම නරකයි කියලා මේ පංගු peeru තියෙන්නේ මේ චක්‍රේ මුල් හරියේ. අවසානට යනකොට මේ දෙන්න එකිනෙකට අතට අත ගත්ත දෙන්නෙක්. ඒ නිසා මේකට සැලෙන්නේ නැතුව මේක සම්නික්‍රම හේතුඵල ධර්මික වෙන දෙයක්. මේකෙන් හිත නරක කරගත්තොත් ඒ ඉතින් මෝඩකම තමයි, අමනකම තමයි, අවිද්‍යාව තමයි, මෝහය තමයි. මේක මේ මම නිරීක්ෂණය කරාට මේක මගේ නෙවෙයි. තැම්පත් වුණ ඇවිසෙනවා ඇවිසුණොත් තැම්පත් වෙනවා. අන්න එදාට ඒ යෝගාවචරය ඇවිස්සීම මත හෝ තැම්පත් මත හිත ආතතිගත කරගන්න නැතුව හිත අසහනයටපත් කරන්නේ නැතුව මේක මේ අනික් ඉන්නයටත් මෙච්චරම තමයි වෙන්නේ. ඒගොල්ල හිතන මේ තැම්පත් උනේ භාවනාව නිසා ඇවිස්සුනේ කෙලස් නිසායි කියලා නෑ. කවුරු කරගෙන ගියත් ඔතෙන්ට එනවා. රහත් උනත් ඔතන ඉන්න වෙනවා. එතකොට ප්‍රශ්න කරන්නේ නැති එක විතරයි වෙනස තියෙන්නේ. හිත අවුල් කරගන්නෙත් නෑ ප්‍රශ්න කරන්නෙත් නෑ මේ ජීවත් වෙන තාක්කල් ওই දෙක මේ දෙකේ වෙනස තීද්ද වෙනවා මේ දෙකට නොසැලෙන ගතිය අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැතුව වගේ ජයක් ආවත් පරාජයක් ආවත් යසසක් ආවත් අයසක් ආවත් දුකක් ආවත් සැපක් ආවත් කම්පා නොවන ගතියට මේ යෝගාවචරය යොමු වෙනවනම් එකම ලකුණයි තියෙන යෝගාවචරය ප්‍රශ්න අහන්නේ ඊට පස්සේ සැක කරන්නෙත් නැහැ ඊට පස්සේ. මේ වගේ ලස්සනට ගේම ඉවර කරන්න හදන වෙලාව නින්දට යන්න දෙන්නෙත් නැහැ. ඊටාම අවදියෙන් බලන ඉන්නවා. මේක දිගට බලන ඉන්න ඉන්න ඉන්න ඉන්න උත්තරේ තමයි. මේක හිතුවොත් මීට වැඩිය වෙනස් කරන දෙයක් තියෙනවා. අලුත් කරන්න පුළුවන් ක්‍රමයක් ඇති, කෙටි ක්‍රම ඇති, නව සමීකරණ ඇති කියලා ඒ හැමදේම Tamange භාවනාවට Taman කරගන්න නිග්‍රහයක් විතරයි. එකයි ඕන කරන්න ඉවසීමෙන් කොහොමම යන්න ආරින්න. ඒතකොට කෙලෙස් නැතිකම නිසා නෙවෙයි සංසිඳෙන්නේ. කෙලෙස් ආවට ගණන් ගන්නෑ. හිත ඇවුල් ගන්නෑ. හිත පීඩා ගන්නෑ. දුක් කරදර ගන්නෑ. එහෙම නැත්නම් හිත කරදර ගන්නෑ. මේකට බුදුරජාණන්සේ පාවිච්චි කරන වචනේ අකුප්පාමේ චේතෝ වින්තු මගේ හිත කැලෙක් කිප්පෙන්නේ නැහැ. ඇවිසුණා කියලා කෙපෙන්නෙත් නැහැ. සංසිඳුණා කියලා සතුටු වෙන්නෙත් නැහැ. මේ දෙක එකිනෙකට එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙන බව. එතෙන්ද යන්නකම්ම ඔය ප්‍රශ්න ඇහිීම, සැකකිරීම, නින්දට වැටීම වගේ පොඩි පොඩි බොරු අලවල් වගේක් තියෙනවා. ඒක සාකච්ඡාවෙමයි අල්ලගන්න තියෙන්නේ නැතුව මේ භාවනා කරාට ඒක තේරෙන්නේ නැහැ. පොත්වල කියලා දෙන්නත් බෑ ඕක. නමුත් ඔය ආනන්ද සප්පාය වගේ සූත්‍රවල සරුවචන්සේ කිට්ටු කරලා තියෙනවා. ඒක නිසා අනික් දෙන්නට වැඩිය මේ මේ ලියන එකනා ඒ තැම්පත් වීම සහ අවිස්සීම අතර දෙක සම්බන්ධතාවයේ වාර ගණක් වැඩිපුර බලලා තියෙනවා. ඒක තලතුණා දෙයක්, ස්තුති කළ යුතු දෙයක්, අගය කළ යුතු දෙයක්. හැබැයි තව මදි. එහෙමම යන්න අරින්න මෙහෙම කියන්නම් මම ඉවර කරන්න ඉස්සලා මේව ගැන කතා කරනවා කියන්නේ කෙලෙසයක්. මේ ඒක විසින්ම තැම්පත් වෙන්න තියෙද්දී ගැන කතා කරනවා කියන්නේ කෙලෙසයක්. මෙව මේව අල්ලගෙන නැටුවොත් කෙලෙසයක්. මේකට වෙන්ඩර්ලා කල්පනා හිටියොත් අලතුණකමක් භාවනායි දිනුවා. නමුත් ප්‍රශ්න වෙලා තිනුම ගැන කතා නොකර අපිට මේක තේරුම් ගන්න ක්‍රමයක් නැහැ. ප්‍රශ්න අහන්න නැතුව ධර්ම සාකච්ඡා කරන තේරුම් ගන්න ක්‍රමයක් නැහැ. තේරුම් ගත්තයි කියලා කියන්නේ මේක ආවට කාටවත් කියලා කරන්න දෙයක් නැහැ. ඔක දිගට බලන එකයි. ඒ නිසා මේ බ්‍රහ්ම සාමුද්‍රංගෙන් අහලා තිබුණා මේ ප්‍රශ්නයක් කොහොමද ස්වාමීන් වහන්සේ රාහතන් වහන්සේ නමක් අඳුරගන්නේ කියලා. ප්‍රශ්න අහන්නේ අයියෝ. එච්චරයි. කාටවත් ඔවා කියලා වැඩක් නැහැ. ඔකට කරන්න තියෙන්නේ ඔක දිහාම බලන්න ඉන්න. මොකද ඔතෙන්ට තඹගත් එක, ඔතෙන්ට ආම්බම් කරගත් එක ඊටු ටික ලේසි. නමුත් ඒක ඒක Tamanට මේක වැටහෙන්නේ නැමයි. කවදාකවත් වැටෙන්නේ හිතෙන්නෙම මේට වැඩිය වැඩි ක්‍රමයක් ඇති වෙනම සමීකරණයක් ඇති අපිට උගන්නපු නැති දෙයක් ඇති මගේ වැරද්දක් ඇති කියලා අර නිසිනින්දේ තැම්පත් වීගෙන යන්නේක අපි নানা ආකාර පඬිතකම් වලින් අවුල් කරනවා. ඒක එකක් කියනවා නම් කෙලෙස් ආවරණයක් පරණ කෙලෙස් තාම ගෙවෙනවා. මෙහිදී කොමාට පස්සේ ගණන් ගන්න තු එක හේම තැම්පත් වෙන්න දෙන එකයි කරන්න තියෙන්නේ. අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ දින හතර ගෙවුනේ ඊට ශීඝ්‍රයෙන් බව දැනුනේ අදයි. මේ දින හතරම සිටියේ ජේතවනාරාමයේ කියලයි මට දැන් හිතෙන්නේ. අද සක්මන් කරනකොට ඔබ වහන්සේගේ උපදේශ වරින් වර හිතට එනවා. සතිය ගැන, ධම්මවිජය බොජ්ජංගය ගැන ඔබ වහන්සේ දේශනා කළ හැටි ඇහෙනවා ඇහෙනවා වගේ. සක්මනේ අනුකොට හිතුණා ඒ කාලේ බුරජණන් වහන්සේ මේ විදියට ධර්ම දේශනා කරනකොට අහගෙන හිටිය අය මගඵල ලබන්න ඇත්තේ අසීමිත ශ්‍රද්ධාත් ධර්මඥානයත් අවදි වීම නිසා වෙන්න ඇති කියා. දින හතරේදීම ඔබ වහන්සේ උපමා උපමේය මගින් බොජ්ජංග ධර්ම දේශනා කරනකොට ඉතා හොඳින් ඒවාට වර්ණන් ඇතුළේ ශ්‍රද්ධාවෙන් සවන් දුන් නිසා මට දැනුණා යෝනිසෝ මනසිකාර්ය ඇත්තාට බොජ්ජංග ධර්ම වැඩෙන හැටි දැනෙන්න ඇති කියලා. කිව් කාරණේ මොනතරම් සත්‍යක්ද කියලා. ඒ දින හතරේදීම ඒ දේශනා අහගෙන ඉන්නකොට මට දැනුනේ මගේ හිතත් මේ ධර්මකාරණා නිසා පිරිමැදීගෙන යන බවකි. ඒ ඇයි කියලා කිව්වොත් සමාධි සුවයක් මා වින්දෙමි. ඔබ වහන්සේ මේ සඳහා වෙහෙසෙන හැටි දුටුවහම මට දෙන්න පුළුවන් පින් පමණක්මයි. එයට වෙන දෙන්න තරම් දෙයක් මේ ලෝ නැත. ඔබ වහන්සේට වහවහන් නිවනම අවබෝධ වේවා. දෙපා නමද පතමි. සාදු සාදු සාදු ගෙදර යන කතා තියෙන්නේ හොඳයි. අපි ඊගාකට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී මද වේලාවක් භාවනාවේ යෙදෙන විට උඩුකය පහතට නැවී ඇති ආකාරයක් දැනේ. එසේ දැනෙන විට ආපසු සුදුසු පරිදි සකසා ගත යුතුයයි සිතූ විට ඉබේටම උත්සාහකයෙන් තොරව කය ඍජු වේ. ඒ සිදුවන විට ඊට සිත නඹුරු කරමි. වර්ණන ඇතුලේ සතිමත් වෙමි. මේ කීප විටක්ම සිදුවේ. පරයන්කේ ඉරියව්ව සිහි කරන විට සමහර අවස්ථාවල ශරීරයේ කොටස් පෙනෙන්නට නැති බවක්ද පැහැදිලි වෙයි. ගරු ස්වාමීන් වහන්ස මෙබඳු දේ සිදුවන්නේ කවර හේතුවක් නිසාදයි දැන ගැනීමට කැමැත්තෙමි. කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා. මේක ඇර එක වාක්‍යයක් තියෙනවා හිතන ඒක අපි විග්‍රහ කරගත්තොත් ඉදිරිපත් කරගත්තොත් මේ කෙනාට උත්තරක් වෙයි කියලා හිතනවා අනික් අයටත් උත්තරක් වෙයි කියලා මේ භාවනා කර කර ඉන්නකොට ඉස්සල්ලා අපි පටන් අරගන්නේ කයට හිත දාන්නයි ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගන්නයි ඉතින් හරි අමාරුයි මොකද අපේ හිත කොච්චරවත් අතීත අනාගතයට දුවනවා ආරයගේ මෙයා ගැන ඉව හිතනවා අතර මෙතන ගැන හිතන නිසා මේ කයට එන එක කයට හිත ගන්න එක අමාරුයි ඒ අමාරුව තව දෙගුණ තෙගුණ වෙනවා කයට හිත ගත්ත බව දන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් පරාදයි. කිසිම කෙනෙකුට මේ ලෝකේ වචනයක්කින් විස්තර කරන්න බෑ. මගේ හිත කයට ආවයි. කයෙන් පිට ගිය ගමන් විස්තර කරත හැකි. අතීතෙට ගිය ගමන් විස්තර කරත හැකි. කෙලස් තියෙන තාක්කල් විස්තර කරන්න පුළුවන්. නික්ලේශී වෙනකොට කතා කරගන්න බෑ. ඉතින් ඒ නිසා ඊකට ඒ යෝගාවචර දෙපාරට අමාරු වෙනවා. දැන් කියනවා කයේ යම් යම් කොටස් නැති බව තේරෙනවා කියන්නේ. දැන් කය දැනිලා යම් යම් කොටස් නොදැනෙන බව දැනෙනවයි කියලා කියනවා. මේක ව්‍යාකරණානුකූල වාක්‍යයක් නෙවෙයි. මොකද නොදැනීම නොදැනෙන බව දැනෙනවයි කියලා වෙන කියන ක්‍රමයක් නැහැ. මේ යෝගාවචරය මේකට මොකද්ද කරන ප්‍රශ්නේ අමතර පැත්තක තියලා දවසක මේ විදියට කය ගිහිලා ගිලා සම්පූර්ණම නොදැනෙන තැන තමයි රහත්කම කියලා හිතාගත්තොත් ඒ යෝගාචරයෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් දැන් ඔය ටික ටික කොටස් නොදැනලා තියෙනවා. ඒත් අතපය කැඩලා නැහැ නේ. මුකුත් වෙලා නැහෙනේ. ওই ඉතුරු ටිකත් සම්පූර්ණයෙන්ම නොදැනෙනකන් නොදැනීම සඳහා කුමක් කළ යුතුද කියලා ඇහුවොත් එච්චරයි තමයි කමඨාන සුද්ධ කරන්න තියෙන්නේ. මොනවා කරුවත් ඇවිසෙන එකයි වෙන්නේ. එහෙම ටික ටික ටිකට නොදැනෙන බව දැනෙන ගතියක් මේ දැනෙනකම ආස්සේ අපි ළඟ තියෙන එක අපි දන්නේ. ඒකට අපි ඉංග්‍රීසි භාෂාවේ යටිහිත කියලා කියනවා. දැන් ওই යටිහිතත් එක්ක සම්බන්ධතාව පවත්වන හැටි තමයි. යම් යම් පැති නැති බව දාන්න. මට ඒ වෙලාවේ සද්ද තිබුණාට කරදර කරන්නේ නැති බව මට තේරෙනවා. මට යම් යම් වේදනාවක් තිබුණාට මට ඒක හිරියට කරන්නේ නැති බව තේරෙනවා. මට දැන් මේ වෙලාවේ ආනාපානේ නැති බව තේරෙනවා. ඉස්සල තේරෙන්නේ ආශාස ඉවරලා ප්‍රසවාස වෙන තැන ආනාපානේ නැහැ. දැන් මේ ආනාපානේ තියෙද්දි එකම ආනාපානේ නැහැ කියලා තේරෙනවා. ආනේ වගේ මේ නොදන්න බව දැනගන්න දැනගන්න නිවනට කිට්ටුයි. අපි මේ ඉස්කෝල ළමයින්ට ඉස්කෝලේ ගිහිල්ලා මොනවද උගන්වන්නේ ඉගෙන ගන්න ඉගෙන ගන්න උපායයි. ගොඩාක් දේවල් දන්නවා. දැන් නෙවෙයි ඉතිහාසෙත් දාන්න. අනාගතෙත් දානවා. අරකගේ විස්තරත් දානවා. මේකගේ විස්තරත්. හැබැයි ඌ ඌ ගැන දන්නේ නැහැ. මේ තරම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවකින් අපි නොමග යවද්දී බුදුරජාණන්සේගේ ධර්ම කොච්චර සත්‍යද කියලා බලන්න. එක දවසක් දෙකක් හොඳට කය හිත තියාන යීතියොත් හිත තියාන දීමේ දක්ෂකම වැඩි වෙන්න වැඩි වෙන්න ශරීරයේ යම් යම් කොටස් නොදැනෙන බව දැනෙන්න පටන් ගන්නවා. ආනාපානට සාපේක්ෂව කියනවනම් හොඳට ආනාපාන දිහා බලනකොට ප්‍රශ්වාසය වල ආශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා නොදැනෙන බවක් තියෙන දැන් තේරෙන. ඊට පස්සේ කියනවා ආශ්වාසයක් ඇතුලේ ලක්ෂයක් ආශ්වාස තියෙනවා. ඒ හැම කඩයිමකම නොදැනීම තියෙනවා. අන්නේ නොදැනෙන ප්‍රදේශේ වැඩෙනවයි කියලා කියන්නේ භාවනා වැඩෙන. ඉතින් කොයි හරි පොතකවත් කියවලා තියෙනවද මෙහෙම බුද්ධ ආගමක්? අපි හිතුවේ එහෙම නෙවෙයි ත්‍රිපිටකේ කටපාඩම් කෙරුවොත් විනයගරුක වුණොත් මේ දායකොත් ඉන්න හින්දා කියන්නේ දානෙ දුන්නොත් සිල් රැක්කොත් නිවන් යයි කියලා. මොකෝගෙම කෙරෙන තියෙන මේ හුස්ම දෙක අතර තියෙන හිස්තන බලන්න හිස් එක හුස්මක් ඇතුලේ ලක්ෂයක් හිස්තන් තියෙනවා. කය දිහා පූර්ණ අවදියෙන් බලන් හිටියොත් ඇස් දෙක වහගෙන කය පේන්නේ නැතුව යනවා. ආන්නේ සම්පූර්ණ ගෙවිච්ච දවසේ ආර්ය භූමියටපත් වෙනවා. එතකොට ආර්යයන් වහන්සේලා කතා කරන භාෂාව තේරෙනවා. උන්වහන්සේලා මේ අතීතනාගත අරයා මෙයා ගැන අතර මෙතන කරන මේක දිහා බැලුවත් මේක ශූන්‍යයි කියලා කියනවා. මේක තුච්චයි කියලා කියනවා. මේක රිත්තයි කියලා කියනවා. මේක කාගේ දෝය කප්පරතෝ කියලා කියනවා. මේක අනාත්මයි කියනවා. ඉතින් යෝගාවචරයෝ කියනවා කතාද මැදපු කට්ටිය අමුදරුවන් රකින්න කට්ටිය චී චී චී. ඌව ගෙවල් දොරවල් කතා කරනවත් හොඳ නෑ. නිච්චන් දුක්ඛං අනත්තං තුච්ඡං රිත්තං කියලා කියනකොට කියනවා ඒක කුණු හරප වගේ ඌව කතා කරන්න බෑ මොනවා හරි ඇති දෙයක් ගැන මංගල දෙයක් ගැන කතා කරන්න ඉතින් ඒ නිසා භාවනා කරන්න කෙනා කවදා හෝ මේ තන තන නොදැනෙන ගතිය 100%ක්ම නොදැනීමක් බවට පත්වෙච්ච දවසේ එයා ශුන්්‍යතා විමුක්තිය ලබනවා. අනිමිත්ත විමුක්තිය ලබනවා. අප්පනිහිත විමුක්තිය ලබනවා. මේ ලැබෙන්න පටන් ගන්නකොට සැකමතු වෙනවා. ඉතින් ප්‍රශ්න කරනවා දැන් මම මොකද කරන්නේ? මේ ගිනාපු විතර මල්ලේ කෑලි කෑලි අඩුයි. දැන් ගෙදර යනකොට දැන් පාර්ට්ස් පෙන්වන්න එපා. ගෙදර කට්ටියට. ගේට්ටුවේ දෙනකොට දාලානේ ආවේ මේ මේ කෑලි ටික අරගෙන දැන් යනකොට කෑලි නැහැ. ඉතින් අත ගාලා බලනවා දී යාම් තුනේ යනකොට දැන් ගෙදර කට්ටියට කොහොමද පෙන්වන්නේ කියලා තීම් බයයි. මට මේ ඔක්කොම අතර hina යන්නේ මොකටද? බුදුරජාණන්ගේ ධර්මයේ කොච්චර සක්‍රීයද කියන එකට. බුදුරජාණන් ධර්මයේ කොච්චර නෛර්යානිකද? කොච්චර සාන්දෘෂ්ටිකද? කොච්චර අකාලිකද කොච්චර පච්චත්ත වෙද්දි සබ්බද කොච්චරක් වරින් ඇවිල්ලා මේක බලපං කියලා කියන්න පුළුවන්ද කියලා. නමුත් පෙනුනට බලන්නේ නැති එකට මොකද කරන්නේ? මේක පෙනුනට මේක බලනකොට බීචිකාවක් එනවනම් අනේ මේ ගෙනාවු පාර්ට් එකක් දැන් නැතුණයි කියලා. එහෙම නැත්නම් මේට ස්පෙයා පාර්ට්ස් ඔරිජිනල් දැන් ගන්නත් නැහෙනි. තියෙන හරියක් තියෙන්නේ බොරු පාර්ට්ස්. ඉතින් ඒ නිසා ඒවට පාර්ට් දාගන්න ගියාම ඊගාව තියෙන කචල් එකයි. ඉතින් ඕව තමයි කල්පනා කරන්නේ. ඒවට කියනවා ලෝක ධර්ම, ගිහි ධර්ම, කාමනිශ්චිත ධර්ම, ප්‍රපංච, වාග් බහුල්‍ය ගොඩාක් කියනවා. ඒ නිසා මේ වාක්‍ය ලියපු වෙලාවේදී Taman අදහස් කෙරුවා යමක් හොඳට පරියන්කේ සතියේ ඉන්නකොට මට ශරීරයේ යම් යම් කොටස් නැති බව දැනුණයි කියලා කියන්නේ ඇති බවට සාපේක්ෂවනේ. මේ මේ කොටස් තියෙනවා මේ මේ කොටස් නැහැ. හිතන්න මේ ඔක්කොම නොදැනී යගේ දවසක් එනවා ශරීර කොටස් මොනක්වත් දැනෙන්නේ නැහැ. හැබැයි මට දැනෙන්නේ නැති බව 100 200ක් දැනෙන. ආන්න එතකොට ආර්ය භූමියටපත් වෙලා පරමාර්ථ පැත්තටපත් වෙලා ඒකේ මේ පෙරමග ලකුණු පහළ වෙනවා. අනේ පෑදිතියට බොරදියේක් වෙන්න එපා. අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා. මේක දිගට ඒක වඩා වර්ධනය වීම සඳහා යමක් කළ යුතු දේ දේ කරන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සමාජයේ පුද්ගලයන් අතර ගැවසුනද කුඩා කල සිට සිත තුළ පැවතියේ ලොවට නොදැනෙනසේ ජීවත් වීමේ කැමැත්තයි. ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් වලට සහභාගී වීමෙන් භාවනා අධ්‍යක්ීම් වලට දහම් විග්‍රහයද එකතු වූ කල එම සිහිනේ සැබෑ වූ බවක් දැනේ. විශේෂයෙන්ම මෙම වැඩසටහනේ ධර්මදේශන ඊටමත් මහෝපකාරී විය. මා නිවසට යන්නේ ඊට සහල්ව සිතකිනි. කෙලෙස් මතු විට කල යුත්ත දැන් දනිමි. දැන් මගේ එකම අභිප්‍රාය කිසිවෙකුට මාගෙන් ධර්මයක් ඇතිනොනසේ ජීවත් වීමයි. කරදරයක් ඇති නොවනසේ ජීවත් වීමයි. හරිම සෞත්‍ත්‍ය කතා කරනවා. හරිම සෞත්‍ත්‍ය. සමාන සමාන. මනුෂ්‍ය ලියපු දේ කක්ක කරා. කරදරයක් නොවන දේ කියන එකට ධර්මයක් කියලා කියන්නේ මොනවද? අකුරු කියලා තියෙනවා. අකුරු අකුරු ගන්නවා කියලා හිතන්න. ඉතින් අනිත් දාසේ අනිත් කවුරක්වත් මයික් එක ගන්න ගන්නෑ. මොකද ගන්න ගන්න කාට වම් බයිනවා. නෑ නෑ එහෙම එහෙම ලියපු මිනිස්සයාට මඩ ගහන එක කැතයිනේ. ධර්මයක් කියපේකට කරදරයක් කියලාකට කරදරයක් කියන ධර්මයක් කියනකොට ලියලා තියෙන එහෙමයි ස්වාමීන් වහන්සේ කියවද්දී ඒක කරදරයක්. ඔව් කියන එක නා හරිසෝක්. ලියන එක නෑ තමයි දෝෂේ. ඔබ වහන්සේට කායික ජීවය හා ධර්ම ජීවය ලබා දුන් සියලුම සත්පුරුෂයන් වහන්සේලාට මාගේ මෙම කුසලය උපහාරයක්ම වේවා. ඔබ වහන්සේගේ සියලු ශාසන මාමක ප්‍රාර්ථනාවන් ඒ ආරින්ම ඉටු වේවා. ඒ ධර්ම ජීවයයි ඔක්කොම ජීවය ලැබෙන්නේ මේ භාවනා කරන අයගෙන් විතරයි. වෙන්න කාගෙන්වත් නැහැ. ඕගොල්ලෝ හිතුවට මේ අතීතයේ තියෙන කට්ටියයි අම්මයි තාත්තගේ ඒව නැහැ. මේ භාවනා කරන කට්ටිය භාවනා කරනවා නම් එහෙම නැතුව මේ මම ගහන වෙලාවේදී ඒකවත් ගණන් ගන්නතෝ භාවනා කරනවා ඒක තමයි ජීවේ වෙන්නේ මම මේ මම රජ වෙන්න මම ඒකාධිපති වෙන්න කතා කරනවා කියන නෙවෙයි මේ දුෂ්කරතා ජීෙද්දි මේ කෙනෙක් මේක කරගෙන යනවා කියන්නේ ඒ ගිය කෙනාට විතරයි ඒක තේරෙන්නේ. මේ භාවනාවකට පෙළඹෙනවා කියලා කියන්නේ ඒක මේ භාවනා නොකරන කෙනාට ඔහොම තියා කප්පකට කල්පනා කරට කරන්න බෑ. ඉතින් ඒක දිහා දකින්නකොට අපිට හම්බෙලා තියෙන මේ සජීවී ශාසනය දිහා බලනකොට ආයි වෙන මොකද්ද කියන්නේ වෙන නිවනක් අවශ්‍ය නැහැ. භාවනා කරන කට්ටිය වැටි වැටි වැටි වැටි කොහොමද කරනවා දකින්නකොට ඊට වැඩි ජීවයක් නැහැ. කිසිම කෙනෙක් මේ සබාවේ නෙවෙයි මන් දකින්න ලෝකේ ඉන්න එකම සබාවක්වත් දන්නේ මෙහෙම කටයුතු කරනකොට මගේ කමඨාන සුද්ධ වෙනවා කියන එක. කට්ටියත් එක්ක ඉනකොට මට නිකම්ම කමඨාන සුද්ධ වෙනවා. ඉතින් ඕගොල්ලෝ කවුරුවකටවත් මම කාටවත් වැඳලා තියනවද කවුරක්වත් මම කමටහන් සුද්ධ කරයි කියලා. වන්දිහි කියලා හිතනවාද? මට නිකම්ම වැඩේ වෙලා මට වගේ මේ පිරිසක් එක්ක උදේ හැන්දෑව ගත කරන්න ඕගොල්ලන්ට පින් තියනවාද? මේ වැඩ කරන පිරිසක් එක්ක මෙහෙම ගත කරන්න ඕගොල්ලන්ට පින් නැහැ. මොකද ඕගොල්ලෝ නෑදෑය ලොක් කරගෙන, සල්ලි ලොක් කරගෙන, ලාභ සත්කාර ලොක් කරගෙන තනියම කුට්ටිය කඩා ගන්න හදනවා. මැරුණත් වැඩ කරන පිරිසක් එක්ක ඉන්න හරි. මැස්සෙක් වහන්නේ නැහැ. දූවිල්ලක් බැදෙන්නේ නැහැ. බුදුම බුදුම නිකන් පත් වෙන වෙල්ඩි ලාම්පුවක් වගේ. බලන්න Nissan වනේ අපි දවසට අවුරුද්දට කීයක් වැඩමුළු මෙහෙවනවද? ඒ හැම කෙනෙක්ම ඇවිල්ලා Tamange අවංකව කතා කරනවනේ මෙතන. කතා කරනකොට මේ සම්බන්ධ වෙන අපේ බුදුම පණක් එනවා. ඒකයි අපි මේ නිකන් උගන්වන්නේ. නිකන් නෙවෙයි අතට සල්ලි දෙන්නයි වටින්නේ. මේ ඇවිල්ලා භාවනා කරනවට ඒකට ඉතින් අර මෝඩ දායකයෝ සල්ලි දෙනවා. දාන දාන දෙන කට්ටිය අද ඇවිල්ලා ඉන්නවා කට්ටිය. ඒ නිසා ඒ ගැන බය. ඉතින්කම මත තරහ වෙන්නේ නැහැ නේ කිව්වත් නේ. ඒ කට්ටිය සල්ලිත් දීලා කණ්ඩත් දීලා ඒගොල්ලෝ හිතනවා මේකෙන් නිවන් දකි කියලා. ඒක ඒගොල්ලන්ගේ මෝඩකම. ඒක හරියන්නේ නැහැ. ඒගොල්ලොත් ඇවිල්ලා භාවනා කරන්න ඕනේ. ඒ නිසා මතක තියානින්න එක්කෙනෙක් භාවනා කරනකොට මුළු ලෝකයක් සැනසෙනවා. එක්කෙනෙක් භාවනා කරන මුළු ලෝකයක් සැනසෙන අපිට ලෝකෙට කණ්ඩ දීලා බොණ්ඩ දීලා කවදාකවත් සනසවන්න බෑ. ඒක නිසා මට දැනට නම් මට පේන විදිහට කිසිම මගේ ගුරුවරයෙක් මට උදව් නොකරපු තාලෙට මේ සබ්‍රක්‍මචාරින් වහන්සේ ඒකට භාවනා කරන කට්ටියගෙන් පුදුම පවන්තැලීමක් පුදුම ධෛර්යයක් ලැබෙනවා. ඉතින් මම එහෙම හොඳයි කියලා කියන මම බයින් එක කරනවා. ඒක ඉතින් මගේ මගේ යුතුයකම. ඒ නිසා මේ හැබැයි කියවන මනුස්සයා වැරද්දුවොත් නම් හිල් වෙන්න අනින්න ඕනේ. ඩොක්කක්. ඒ මොකද මේ මේ අරමනසට මඩපාරක් නැවදින්නේ. ඉතින් ඒ නිසා ගෙදර ගියාට පස්සේ මං කියන්නේ දායකයන්ටත් කියන්නේ එච්චරයි භාවනා කරන ගීපය විදියටත් කියන්නේ එච්චරයි Taman ඉන්න බවක් කාටවත් ඇඟෙන්නවත් තියන්න එපා කරදර කිරිල පැත්තක තියා මේ කැලේ මැදින් හොලඟක් ගියා වගේ යන්න මොනම ලකුණක්වත් තියන්නේ හැබැයි මුළු කැලේම අලුත් කරන ඒක අලියෙකුට කරන්න බෑ ඒක යුද හමුදාවකට කරන්න බෑ. ඒ කට්ටිය ගියොත් පාරේ ලකුණු තියෙනවා. හුලඟක් යන හැටි බලන්න ගියාට පස්සේ මහා කැලේ මැදින් ඔච්චර හුලඟ ගියාට ලකුණක්වත් නැහැ. කැලේ අලුත් වෙනා වගේ ජීවත් වෙන්න ලෝකයේ කිසිම කෙනෙකුට මොනම විදියකින්වත් ලකුණක් ගන්න තියන්න එපා. හුලඟක් ගියාසේ ගියා නම් මේක තමයි නිවන් දැක්කත් නැතත් ලෝකෙට කරදරයක් නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ මේ භාවනා වැඩසටහනට සහභාගී වීමට පෙර ඔබ වහන්සේගේ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා ශ්‍රවණය කළෙමි. ඒ තුලින් භාවනාව ගැන කිසිම දැනුමක් නොතිබූ මාහට භාවනාව කරන්නට උද්‍යෝගයක් ඇතිවිය. ඒ අතර කමඨහන් සුද්ධ කිරීමේ ධර්ම සාකච්ඡාව ඊටාම ප්‍රයෝජනවත්ය. මාගේ අදහස නම් ලියූ කමටහන් වාර්තාව හරියාකාරව ප්‍රකාශ කිරීම පැහැදිලි විය යුතුයි. ආ මම උගනේ ඔය කියන මනුස්සයාට බනින්නේ කරදර කියන එකට ධර්ම කියලා කියනවා. මේ දින දෙක තුන තුල කමදහන් වාර්තාව ප්‍රකාශ කිරීම පැහැදිලි වූයේ නැත. මම කියනවා ඒක මොකද හේතුව අදත් අරුණ මාත් ඇවිල්ලා ගියා. ඒකල කිව්වා මේ මයික් එකට කතා කරනකොට කතා කරන්නේ. දැන් මට නම් මේක හයි කරලා තියෙන නිසා මම ඒක උරු වෙලා තියෙන නිසා ලේනවා. මේ ලංකල කෙරුවා මෙහෙම කතා කරන බග් පුපුරන. ඒව පිටිපස්සේ ඉන්න අයට ආගෙන ඉන්න එකනට කරදරයක් රෙකෝඩ් වෙන්නේ නැහැ. ඒක අලි අලි කරදරයක් මයික් එකට කතා කරන එක හුඟ දෙනකොට වෙහෙසක්. ඉතින් නමුත් මේ මම මේ ඉල්ලන්නේ මේක රෙකෝඩ් වුණාට පස්සේ අහන එකනට ඒක ප්‍රයෝජනයක් වෙනවනේ. ඉතින් ඒක හේකලා ලාභයක් තියෙනවා. මොකද්ද ලාභේ? මෙතෙන්දි සාකච්ඡා කරනවා මයික් එකේ කතා කරලා තියෙන්නේ. පසුගිය දවසේ ලොකු සාංශ ඉන්න වෙලාවේදී මයික් එකට නැතුව කතා කරන්න ගියාම හරියට ප්‍රශ්න අහනවා. මයික් එකට කතා කරන්න ගියාම අහන ප්‍රශ්න ප්‍රමාණය අඩුයි. ඇයි මමත් හරස් ප්‍රශ්න අහනවනේ. එහෙම නැත්නම් මේ 50කටත් එක්ක යන්න හම්බ වෙන කන දැන් හෙට ගෙදර ගියාම ඔයගොල්ලෝ කොච්චර කතා කරයිද? දැන් දවසේ ගෙදර ගියාම කොච්චර කතා කරයිද? කාට හරි කිව්වොත් මේ මයික් එකට කතා කරන්න රෙකෝඩ් වෙනවයි කියලා. කතා කරන්නේ නැහැ. ඒ වුණාට කියවන මනුස්සයාගේ වැරද්ද නම් වැරද්දමයි. ආයේ දෙකක් නම් ඇත්තෙම නැහැ. මේ ඒක හැබැයි මේ මනුස්සයාට අපි ගෙවන්නේ නැති නිසා ඉතින් පඩි කපන්න විදියකුත් නැහැ, ඕ ටයිම් කපන්න විදියකුත් නැහැ. ස්විච් ආවෙන් කරන දෙයට ඉතින් එකක් ජයසිරි මංගලම් කියලා අනේකයි තියෙන්නේ. එය CD මගින් ශ්‍රවණය කරන අයෙකුට ප්‍රශ්නය පැහැදිලි වීමක් නැත. එම නිසා එම ප්‍රශ්න ප්‍රකාශ කිරීමට රෙජී මහතා මෙන් පැහැදිලිව ප්‍රකාශ කළ හැකි අයෙකු ප්‍රශ්න කියවනවා නම් ඒක හරීම කැතයි. වටිනා බව මගේ විශ්වාසයයි. මේ දැන් කියවන මනුස්සයාට පැන පැනලා මේ ලියන්නේ. හරීම කැතයි. ඔබ වහන්සේට පෙරවන් සරණයි. <laughs> ඒක කියන්නේ තරයි. එනට මේ අන්තිම වාක්‍ය දෙක ලියන්න නැතුව හිටියනම් කොච්චර ලස්සනද ලියන එක. මේ මේ කියවන මනසට ටොක්කක් අයිනවා. ආයි කියවන්නේ නැද? ප්‍රශ්න ඉවරයි ස්වාමීන් වහන්සේ. ආ එන එනං කමන්නේ. හොඳයි කොහමරි පැයක් විතර අරගෙන තිනවා මේ ප්‍රශ්න සාකච්ඡාව සඳහා කොහමරි මේකට දවස් දෙකකට ඉස්සෙල්ලා ඒ ප්‍රශ්න සාකච්ඡාවේදී අපි කොච්චර වෙහෙසෙන් කොච්චර ආයාසෙන් සම්පූර්ණ වැරදි ක්‍රමයට ප්‍රශ්න ලියන එක සතිವಾರයක් අපි වත් විඳා. හැම කෙනාම නරියයි බල්ලයි කතා කියනවා මිසක් අත්දැකීම් කියන්නේ ඊට පස්සේ ඒක හැම වෙලාවෙම හැටි දවස් 10 රිට්‍රීට් එකක් කරනවා දෙවෙනි තුන්වෙනි දවසේ කෝච්චි පාරක බස් එකක් ගෙනියනවා වගේ තමයි. නැත්තම් බස් කෝච්චිය බස් පාරක් ගෙනියනවා. ඒ වෙහෙස තුලින් තමයි මේ කියන්න ඕන දේ මොකද්ද භාවනා කරන්න ඕනේ කොහොමද මොකද්ද තේරුම් ගන්න ඕනේ කියන එක තේරුම් ගන්න. මම කියන්නේ ඔක්කොම කියලා අත ඒක ඊට පස්සෙන් දවසේ ඉඳලාම ඊට පස්සේ පාරට වැටෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරලා පළවෙනි දවස් තුන විතර හරිම වෙහෙසයි. භාවනාව තේරෙන්නෙත් නැහැ, කමඨාන් සුද්ධ වෙන්නෙත් නැහැ. මේ අලුත් තැනකට ඇවිල්ලා ඒ කරදර කරලා ඊට පස්සේ තමයි මේක ගැම්ම ගන්න. ඒ ගත්ත ගැම්ම දිගට ගෙනියන්න හම්බ වෙනවා නම් පෙරපිනා. ඒක ලේසි නෑ. ඒක හේතුව මොකද පරිසර සාධක වෙනස් වෙච්ච ගමන් ආයෙසරයක් දවස් හතරක් ගන්නවා ආයෙ පට්ට ආයෙ පදම් වෙන්නේ. ඉතින් ඒක වෙවි වෙවි වෙවි සංසාරේ කොච්චර අපි ඇවිදිනවද? හොදෝදා මඩේ දම දම. හැබැයි ඉතින් හොදෝදා මඩේ දමිකුත් නෙමෙයි ඒකේ මොකද්ද තොරතුරු වගේක් එකතු වෙලා අදිෂ්ඨාන ශක්තියක්, අත්දැකීම් තොගයක්, අත්වැරදි ටිකක්, ඒකෙන් වැරදි කරන්නම් පිළිබඳව තරහ නොවන ගතියක්, තමන්ගේ වෙන වැරදි වලට තමන් දෙස් දෙන්නේ නැති ගතියක් මේරීමක් එනවා. ඉතින් ඒ නිසා යම් දවසක කමඨහන සුද්ධ කරගන්න හැටි තේරුම් ගත්තා නම් කමඨහන් වார்த்தාවක් හරියට ඉන්න තේරුම් ගත්තා නම් ඒ බුරුම සංස නිතරම කියනවා රහත් වෙනකන් මෙන්න මේ තොරතුරු ඉදිරිපත් කරන ක්‍රමේ නම් අමතක කරන්න එපා. ඒ සරල ක්‍රමයේ තොරතුරු ඉදිරිපත් කිරීම දන්නවනම් භාවනා කිසි බාධාවක් නැතුව දියුණු වෙනවා. ඒ නිසා මේ ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරීම භාවනාදී ඊටා වැදගත් වෙනවා. ඒ සඳහා එකිනෙකා පිළිබඳ අන්‍යෝන්‍ය විශ්වාසයක් ඇති වෙනවා කියන එක ඒ ධර්මමේ ඥාතිත්වයක් එතන තියෙන සංසාරගතව. ඉතින් ඒකෙදි 150ක් විතර ගුරුවරට එනවා 150ක් විතර යෝගාවචරක පැත්තට එනවා. මුලදී නම් 100 සිරියම වගකීම යෝගාව ගුරුවරයාතේ. වේශ බලන්න නැතුව ඒක කියලා දෙන්න ඕන එක සැරයක් නෙවෙයි දෙසරයක් නෙවෙයි තුන් සැරයක් නෙවෙයි හතර පහ කියලා දීලා දීලා දීලා තමයි දවසක පුරුදු වෙන්නේ sannivedana වෙන්න අපි ලොකු ශාන්සි දීලා තියෙනවා යම් කිසි කෙනෙක් වැරද්දක් කරයි කියලා සියවතාවක් වැරද්දක් කරා සමාව දෙන්නේ. ඒ වුණාට 101 වෙනි වතාවෙත් වැරද්ද වෙන්න ඉඩ තිබේ. නමුත් උපදේශ පිළිමද මසුරු වේ යුතු නැත. එවස් 102 වෙනි වතාවටද සමාවදී යුතුයි ඊට පරිදි ලෙතන භයානක රෝගත් හදිසියේ සුව වෙන අවස්ථා ඇත. ඒ නිසා මේ මිනිස්සුන්ගේ වැරද්දක් දැක්කට අඩුපාඩුවක් දැක්කට එක සැරේට දෙපාරට කිපෙන්න යන්න එපා. එක සැරේ දෙසරෙන් මොනම දෙයක්වත් දැනගන්න බෑ. එහෙම වෙන්න අරින්න ඒක. ඒ වැරද්දම ආයෙ වෙන්න අරින්න කිසි ප්‍රශ්නයක් නැහැ. බලන්න 2 3 4 වෙනකොට එතනින් පුදුමාකාර ධර්මයක් පුදුමාකාර ඉවසීමක් පුදුමාකාර අනුන්ගේ මේ අනුන්ට අනුන් පිළිබඳ අවබෝධයක් එන්න පටන් ගන්නවා. එයාට නුරුස්නා ගතියත් එක්ක කරන්න බෑ. ඒ නිසා එකම පේසක් එකම තැනක ඉඳලා භාවනා කරනවනම් ඒක එන්නේ එන්නේ එන්නේ Java කැවෙනවා. ඒක නිසා අද ඉදිරිපත් කළා තියෙන ප්‍රශ්න පළවෙනි එක දෙවෙනි ප්‍රශ්න වලදී මම මේ මේ විවේචනාත්මක වුණාට භාවනාවේදී දෙන උපදේශ සහ කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රෝජන තියෙන බව පේන්න තියෙනවා. ඉතින් මෙච්චරයි අපිට වැඩමුළුවේ පැත්තෙන් කරන්න තියෙන්නේ. මම ඒ නිසා ඉල්ලා හිටනවා අපේ වැඩමුළු සංවිධායකාවට වැඩමුළුවේ නිමාව සටහන් කරන විදියට. පෙරවන් සර්ණයි ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාගෙන්ද සේනානිවරුන්ගෙන් සහ අනිකුත් යෝගී පිරිසගෙන්ද අනිකුත් මහත්මයන්ගෙන්ද අවසරයි. මාහට මෙම භාවනා වැඩමුළුව සංවිධානය කිරීමට අවසර ලබා දුන් නායක ස්වාමීන් වහන්සේට හා ඒ සඳහා සහයෝගය ලබා දුන් රජී මහතාටත් තාරාදමල් මහත්මියටත් විලා හෙට්ටිආරච්චි මෙතිනියටත් කෘතඥතාපූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා. මෙම භාවනා වැඩමුළුවට සහභාගී වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සිල් නේනවරුන්ට ඉතාම ගෞරවාර්ථ පුණ්‍යානුමෝදනා කරනවා. කරන අතර යම් ප්‍රමාද දෝෂයක් වූයේන යෝගී සියලු දෙනාගෙන් මේ සමාව ඇද සිටිනවා. මේ සාර්ථකව කර ගැනීමට කාර්යමණ්ඩලයෙන් ලැබුණු සහයෝගය පිළිබඳව ප්‍රගතිවන්ත වන අතර දාන කටයුතු බාරෝ ක්‍රියා කරන ආරි සහ සරත් මහතුන් දුන් සහයෝගී ඉතාමත් අගය කරමි. මෙම වැඩසටහන් ධර්ම දේශනා පටිගත කිරීමේ සහයෝගය දුන් ආර්.පී. උදිත කුමාර පුතුගේ සේවය සිහිපත් කරන්නේ මෛත්‍රියෙන් අවසරයි ඊළඟට ආධුනික ස්වාමීන් වහන්සේ නමකට තම අධ්‍යක්ෂින් පිළිබඳව යමක් කීමට මම ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ මූලාසනයේ වැඩ සිටින අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයන් අවසර සමාව ඒ වගේම සිල්මෑණිවරුනි ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි දවස් පහක් මුළුල්ලේම භාවනා වැඩමුළුවකට සහභාගී වෙමින් භාවනා කර්මස්ථාන දියුණු කරමින් ආධ්‍යාත්මික වශයෙන් යම්කිසි සැනසීමක් ශාන්තියක් ඔබ අප හැම කෙනෙක්ම මේ දවස් පහ තුල අත්විඳින්නට යෙදුණා. ඒ තුලින් අපේ ජීවිතවලට මහත් ලාභයක් මහත් යහපතක් අර්ථ සිද්ධියක් සැලසුණා. ඒ යහපත අර්ථ සිද්ධිය අපේ ජීවිතවලට මෙලෝ පරලෝ දෙලව යහපත පිණිස නිවන් පිණිස ආර්ය සත්‍ය අවබෝධ පිණිස ඒකාන්ත වශයෙන්ම උපනිශ්‍රේ වෙනවා. ඉතින් අපට මේ දුර්ලභ වාසනා සම්පත්තිය සැලසුනේ අපේ නායක ස්වාමීන් වහන්සේගේ ආශ්‍රය නිසා මඟ පෙන්වීම නිසා අපට දුර්ලභ වාසනාව සැලසුණා. ඉතින් අපි මේ දවස් පහ තුලම ජනිත කරගන්න යෙදුණා උදාන කුසල සම්පත්තිය පුණ්‍ය සම්පත්තිය බලයෙන් තුනුරුවන් සතු ගුණ බලයෙන් අපට උපකාර කළ ඒ භාවනා මාර්ගයේ ප්‍රතිපත්ති මාර්ගයේ ධර්මඥානය සලසා දුන්න නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය පිණිසත් චිරජීවනයේ පිණිසත් පවතිවා උන්වහන්සේට උන්වහන්සේ ඒ ලැබුවා වූ ධර්මඥානය භාවනා ඥානෙ ප්‍රතිපත්ති ඥානෙ තව තව තවත් ලංකා වාසී ලෝක වාසී ජනතාව සමග බෙදා හදා ගන්න උන්වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා වේසත් සතවර්ෂ ආදී කාලයක් දීර්ඝායස සැලසේවා උන්වහන්සේ පැතුම් පරිදි අමා මහ නිවන් සුවේද සැලසේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. සාදු. ඒ වගේම භාවනා වැඩසටහනට සහභාගී වූ ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම අපේ සිල්මෑණිවරුන්ටත් ඒ වගේම සදැහැති පින්වතුන් සෑම දෙනාටත් ඒ වගේම දම්පැම් පූජා කළ සැමටත් මේ උදාර කුසල සම්පත්තිය එකසේයක්පත් වේවා ඒ සෑම දෙනාටත් නිදුක් නිරෝගී සම්පත්තිය පිණිසත් ධර්මඥානයේ ප්‍රතිපත්ති ඥානයේ භාවනා ඥාන දියුණු කර ගැනීම පිණිසත් මෙලෝ පරලෝ විහාරතේ පිණිසත් නිර්වාණ සම්පත්තිය පිණිසත් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් අපේ ආයත ස්වාමීන් වහන්සේලා වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේලාටත් විශේෂයෙන් අපවත් වී වදාළ ආතිපූජනීය මාත්‍ර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ ඒ සංඝ පිරිත්තුන් වහන්සේලාට අපි මේ 15 මුල්ලේ උප්පත්තිය. උන්වහන්සේලාගේ සසර ගමන ආලෝකමත් වේවා උන්වහන්සේලා පැතුම් පරිදි අමා මහ නිවන් සුව සැලසේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පිටේ භාවනා උපදෙස් සලසා දුන නායක ස්වාමීන් වහන්සේ පැදුරු දෙමව්පියන් වහන්සේලාටත් උන්වහන්සේට ධර්මයේ විනය උගන්වපු ගුරුතුමන් වහන්සේලාටත් ඒ වගේම දහම් මඟ නිවන් මඟ සුගති මඟ ලෝතුරු මඟ කියා දුන්න කල්යාණ මිත්‍රතුමන් වහන්සේලාටත් මව්පියන්ටත් ගුරුතුමන් වහන්සේලාටත් ආචාර උපාධි ගුරුතුමන් වහන්සේලාටත් මේ උදාර පිනකසේ අත්පත් වේවා දෙලව ශාන්තිය සැලසේවා නිවන් සුවේද සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මේ භවනා වැඩසටහන සඳහා උදව් උපකාර කර සංවිධානය කළ සැමටත් සහභාගී සෑම දිනාටත් හිතහිත මැදහත් සියලු දිනාටත් සියලු මියගේ ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් සමස්ත ලෝකයාටත් සම්පත්තිය අමා මහ නිවන් සුව පිණසම පවතිවා කියලා සාදුනාදයක් පවත්වන සාදු සාදු සාදු ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේගෙන් දෙපාණමද අවසර සමාවයදමි. එමගින් මහා සංඝ රත්නයන් දවසරයි, මෑණියන් මහා සෝරාකෙන් දවසරයි, යෝගාචර උපාසක උපාසක මහත්මයන්ගෙන්ද මේ අවසරයි. මම සහභාගී වන පළවෙනි වැඩසටහන නෙමෙයි. මේ මෑණියන් සෝරා දෙන්න අලුතෙන් සහභාගී වන අපේ ආරම්භින මෑණියන් වහන්සේ මගේ අත්දැකීම මම ගියවරත් ප්‍රකාශ කළා නමුත් මේ අවස්ථාවේදී මේ මම පුණ්‍යානුමෝදනාවක් කරන්න මට ලැබුණා ගරු ස්වාමීන් වහන්සේ මේ දින හතර තුළදී කලින් ලැබූ අත්දැකීම් තුළින් භාවනාව යම් මට්ටමකට දියුණු කරගන්නට අපිට පුළුවන් වුණා ඒ ඔබ වහන්සේගේ මඟ පෙන්වීමටදී ඔබ වහන්සේ අපිට ඒ උපමාව උපමාපමේ වලින් ධර්මදේශනාවන් සිදු කිරීම තුලනත් අපේ ජීවිතයට විශාල ආලෝකයක් ජීවිතයට විශාල දේනාවක් ලබා ගත්තා. ඒ වගේම අපි මෙතනින් මම පිටවෙලා එනකොට යන්නේ අපි ආපු පුද්ගලෙක් වශයෙන් නෙමෙයි ජීවිතේ ගොඩාක් වෙනස් කරගත්ත පුද්ගලයෙක් වශයෙන් තමයි මෙතනින් යන්නේ. ඔබ වහන්සේ කියන ආකාරයට අපි මෙතනින් ගොඩක් තේලස් ටිකක් හලව යන්නේ කියන එක අපිටම දැනෙන මෙතනින් යන්නේ බොහොම සහැල්ලු මනසකින්. ඉතින් ඒ සියල්ලම අපට ඕන කර දුන්න ඔබ වහන්සේ අපේ ආරාමේ මේ වැඩින් මේ වහන්සේත් මේ භාවනාවට සහභාගී වෙච්ච මේ පළමු අවස්ථාව ඉතින් උන්වහන්සේත් කියනවා මෙතනින් යන්න වෙන එක ගැන මෙතන හිටපු මේ දවස් හතර ගෙවුනේ කොහොමද කියලාවත් දැනුනේ නැහැ කියන එක ඒ තරම් නිවීමක් ඒ තරම් සැනසෙල්ලක් මේ නිසරමණය තුළින් අපි ලබා ගත්තා ඒ සියල්ලම ලැබුණේ අපිට ඔබ වහන්සේගේ ඒ උපදේශ නිසායි ඔබ වහන්සේ පෙන්වපු මාර්ගය නිසායි ඔබ වහන්සේට තවත් එවන් ශාසනික ක්‍රියාවන් කරන්නට මේ ලෝක සත්‍යයන්ට මේ උතුම් ධර්ම දේශනා කරන්නට මේ ධර්ම කියා දෙන්නට මේ ලෝක සත්‍යයන් තවත් මේ සසර දුකින් මුදවාලන්නට උන්වහන්සේට කායික සුවපත් භාවය මානසික සුවපත් භාවය නිරන්තරයෙන්ම ලැබේවා තවත් මෙවන් ධර්ම දේශනාවන් සිද්ධ කිරීමට උන්වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා දීර්ඝායු සම්පන්නිය ලැබේවා උන්වහන්සේව සියලු දෙවියන් විසින් ආරක්ෂා කරත්වා අප විසින් මේ දවස් හතර පුරාවටම රැස් කරගත් සියලුම පුණ්‍ය ශක්තියන වහන්සේට අපි දෙපාණම දනමෝදන් කරනවා ඒ පුණ්‍ය ශක්ති කුසල ශක්තිය වල බලයෙන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබී ඔබ වහන්සේ පතන් අවබෝධයකින් ඔබ වහන්සේට අමා මහ නිවන් සම්පත් ලබන්නටම මේ පින් හේතු වේවා කියලා අපි සාදු කියලා අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කළේ ඒ ඩයිස්මන මහත්මිය නිසා තමයි අද අපිට මේ වැඩසටහනකට සහභාගී වෙන්නට පුළුවන් වුනේ. ඉතින් අපි රැස් කරගත්තේ සියලු පුණ්‍ය ශක්තියින් කුසල ශක්තියින් එතුමියට අනුමෝදන් කරනවා අපි මේ දින හතර පුරාවටම ලබාගත් ඒ ධම්ම අවබෝධයේ සැනසෙල්ල එතුමියගේ ජීවිතයට උපකාර වේලා එතුමියත් වහ වහ මේ සසර දුකින් අත අත මිදෙන්නට එතුමේ පතන බෝධියකින් එතුමේට උතුම් නිවනින් සැනසෙන්නට මේ පින හේතු වේවා කියලා පිටිනට ආශිර්වාද කරනවා. ඒ වගේම අපි සියලු දෙනාම එකම බලාපොරොත්තුවක් ඇතුව මෙතනට පැමිණ අය මෙතන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ අපි නිවීමක් ඇති කරගන්නට මේ මෙතනට ආවේ. මෙතනට ආපු හැමෝගෙම එකම අරමුණ නිවන මේ ඉක්මනින් මේ සසර ගමන කෙටි කර ගැනීම ඉතින් අපි සියලු දෙනා මේ ආරම්භ නැතුව මෙතෙන්ට ඇවිල්ලා කටයුතු කළේ ඒ සියලු දෙනා වෙනුවෙන් මේ නිසරණ වනේ කාර්ය මණ්ඩලයේ ඒ වගේම ඒ දාන දන් පැන් පිනන ඔබ සියලු දෙනාත් ඊටාම හොඳින් මේ කටයුතු සිද්ධ කළා. ඒ අය ඊටාම මේ ශ්‍රද්ධාවෙන් මේ කටයුතු සිද්ධ කළා. අපිට දන් පැන් පිළිගන්නපු ඒ සියලුම දායක පින්වතුන්ට ඒ වගේම මෙමෙණියන් වහන්සේලා වෙනුවෙන් මේ යෝගාචර පින්වතුන් ගොඩක් ඒ අවශ්‍යතාවයන් හොයලා බලලා අපිට උදව් කළා සෑම මහතකදීම. ඉතින් ඒ වෙනුවෙනුත් ඒ සියලුම යෝගාචර මහත්මින් වෙනින් මම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ සියලු දෙනාටත් ඒ වගේම අපේ උතුම් මහා සංඝරත්නයටත් අප සෑම සියලු දෙනෙකුටමත් අප හැදුවේ දුමෝපියන්ටත් මේ පින් මේ අපි මේ ප්‍රාර්ථනා කරන පරිදි වහවහ අපිට මේ සසර දුකින් අත මිදෙන්නම මේ සියලු දෙනාටම මේ පින් හේතු වාසනා වේවා කියලා අනුමෝදන් කරනවා. සාදු සාදු ඊළඟට මේ නවක යෝගී පුත්තුකුගෙන් යම්කිසි ප්‍රකාශනයක් අප බලමු. ගෞරවය ලොකු ස්වාමීන් වහන්සේ යෝගී සිල්ලුම තමයි මම දැන් මේ ආව ගෙවුමට තේරුණේ ඔන්න සියලුම දෙනාට මේ මං මං යහපත් මාර්ගයකට ගන්න අපි හැමෝම යහපත් මාර්ගයකට ගන්න ඒ ගත්තේ පින හේතු වේවා කියලා මම මේ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි අපි හැම වෙලාවෙම උඩින් ස්වාමීන් වහන්සේලා දකිනවා ඒක සෑහෙන වැදගත් මාර්ග ශක්තියක් වෙනවා මොකද අපිට කියන්නේ නිදලා ස්වාමීන් වහන්සේලා උදේ පිනි බබා ඔළුවේ මේ මේ ලේසු බැඳගෙන තමයි මේ සක්මන් භාවනාව කරන්නේ. ඒව දකින්නකොට අපි මේ කොහොද යන්නේ? අපි නිදාගෙන ඉඳලා හරියන්නේ, ඉඳගෙන ඉඳලා හරියන්නේ කියලා හිතෙනවා ඒක. සෑහෙන වටිනවා. ඉතින් අපිට මේ කියන්නේ අපි යෝග මහත්තුන්ට හැමදාම මේ අපේ කාන්තා පාර්ශවයෙන් ගිලන්පස ලබා දුන්නා. ඒක ගැනම ගොඩක් මේ ස්තුතියන්ත වෙනවා. පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ මේ වැඩසටහන සංදානය කරපු අපි මේ මහත්මියර ගොඩාක් පිං මම අවසාන වශයෙන් ඔබ වහන්සේට මේ කරගෙන යන මේ කටයුතු මිනිස්සු ඒ කියන්නේ මිනිස්සු රහපත් මාර්ගයට ගන්න මේ දරන ප්‍රයත්නයට ඔබ වහන්සේට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනේ ඒ වගේම වැඩි කාලයක් වැඩි ආශ ලැබෙන්න ඕනේ මේ ආශ අවසන් පිරිනිවන් පාන්න ඔබ වහන්සේට හේතු වාසනාවෙන් නැහැ කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්නුවන් පාන්න කියපු වචනෙට ඒ ගැන වැරදියට හිතන්න එපා. මේ බුද්ධ ශාසනයේ පින්නුවන් පාන්නේ ස්ත්‍රී කොටස. ඒ ඒ කොටසෙන් එක්කෙනෙක් ඉන්න ඔබ වහන්සේට මේ පින් හේතු වාසනාව කියලා මම මුළු හදවතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු වැඩ කරන්නේ නැහැ. ඊළඟට ආධුනික යෝගිනී කෙනෙක් මේ පාපාසිකාවක් අවසරයි ස්වාමීන් වහන්ස මගේ අතින් වචන පාවිච්චි කිරීමේදී අපහසුතාවයන් සිද්ධ වෙන්න පුළුවන් මා බෞද්ධයෙක් වන නිසා ඒ ගැන පළමු කොට සමාව අයද සිටිනවා මොකද්ද පිනකට කියලා කියනවා මෙතන ඉන්න මෑණිවරු මට මෙතෙන්ට හින්ට අවස්ථාවක් ලැබුණේ නමුත් මට ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ මගේ අම්මා මට පුංචි කාලේ ඉඳන් කියපු යම් දෙයක් මගේ අම්මා හැමදාම මට මොන හරි මං ගෙඩියට දාලා කොටන්න කියලා කිව්වොත් අම්මා කියනවා සීපාරක් කොටන්න කියලා. එහෙම නැත්නම් අම්මා හාල් ඇහිඳින්න දුන්නොත් කියනවා වී ඇත කීයක් තියනවාද කියලා ගණන් කරන්න කියලා. හාල්මස්සු කඩන්න කියලා කිව්වොත් ඔළුවන හරි කියනවා කී දෙනෙක් හිටියාද කියලා. මේ වගේ මං මට මෙතනට ඇවිල්ලා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ තමයි මගේ අම්මා මොකද්ද මට මේ කිව්වේ කියන එක පැහැදිලි වුණේ. මං හිතන්නේ ඒ මගේ අම්මා උත්සාහ කරේ මාව සිහියේ පිටවන්න කියලා. මම ඇත්තටම මගේ අම්මට ගොක් පින් දෙනවා මේ වෙලාවේ. මගේ ජීවිතේ ඔබ වහන්සේ මේ පෙන්නලා දුන්නු දේ පහසුවෙන් කරගෙන යන්නට මුල් දාලා තිබ්බේ මගේ අම්මා. ඒ නිසා මට ඔබ වහන්සේ මේ කියන දේ මොකද්ද කියලා පැහැදිලි කරගන්න යාන්තමින් පුළුවන් වුණා. මම උත්සාහ කරනවා මගේ ජීවිතේ මේ වැඩමුළුව අදින් අවසන් වෙනවා කියලා කිව්වට මට හිතෙනවා වැඩමුළුව පටන් ගන්න හෙට කියලා. අපි ගෙදර ගිහින් ජීවිතයට මුහුණ දෙනකොට සතිය පිටුවා ගන්න සිහියෙන් හුස්මක් ගන්න ගමන්න ජීවිතේ අනිකුත් සියලු වැඩ කටයුතු සිහියෙන් කරන්නට ලැබුණු මේ අනුශාසනාව ගැන ඔබ වහන්සේට බොහෝම පිං මේ සංවිධානය කරපු ඩාන්ස් මෑනියන් මට ගොඩාක් කියලා දුන්නා මං ජීවිතේ කවදාවත් සිල් අරගෙන නැහැ මම දන්නේ නැහැ පිල් අරගෙන කොහොම ගින්ද ගන්න කියලාවත් කිසිම දෙයක් දන්නේ නැතුව මෙතනට ආවත් මට මේ හැම කෙනෙක්ම ගොඩාක් උදා වුණා. මේ හැමෝටම හුඟක් පින් මට මේ කියලා දුන්නු හැම දෙයකටම මම වහන්සේට නිදොක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු අවසරයි ඊළඟට මට තේරුණා මේ කීප දිනක් ඔබ වහන්සේ වෙනුවෙන් යම්කිසි ගුණ ගායනයක් කරන්න සැරසෙන බවක් යම්කිසි කෙනෙක් ඉසේ සිටුනම් දැන් එයාට වාරය කවි කවි කියන්නේ වූ ධම්මජීව ස්වාමීන් වහන්සේට කරණ උත්තමාචාර්යයි. බොහෝ දුර සිට පින් දීමක් විත අපව ආවේ භාවනාවේ යෙදෙන්නේ මෙතෙන් දරභූමියක් සිරිලක තියෙන බව වාසනාවයි. භාවනාවක් භාවනාවක් කරන්නට නම් මෙතෙන් බිමේ අපි ආයුතුයි මේ සිටින අය සැමට සුගතිය ලැබෙන බව නම් කිව යුතුයි. ධම්ම ජීවය ගුරු උතුම් අප ජීවනාලිය වගේමයි කොහෙන් මේ බණ ගලනවාද හිතන්නට මහ පුදුමයයි. උතුම් බුදුබණ නිරන්තරයෙන් ගලා එන බව සත්‍යමයි. මෙපතුවත් මේ ගුරු උතුමහට බඩේ අන්තම නිමාවයි. ප්‍රියමය භාවනාවට එන්න ලැබෙන සුදුසුමයි. පිනෙන් තොරය මේ තියන්නේ කොයි කියාවත් නොදැනති. අපේ පින තව තවත් උරගා බලන්නට ආයතී සසර සීරේ කරපු පිනකින් අපට එන්නට ලැබෙනවායි. අපට මෙතනට එන්න අපගේ උතුම් හටපුන් පුදනවා සැප පහසුවට ඉන්න ඉඩ දුන් සියලු අය හට සියලු අය දින පහක් තුළ දාන දුන්නේ සියලුස දෙනෙහිට පින් ලැබෙනවා මේ පින් බලයෙන් අපි සියලු ගුණ සියලු අය නිවන් යන්නට පතනවා උත්තරීතර ගුරු උතුමෝ ධම්ම ජීවී අතින්දී අපෙන් යම් වරදක් වුණේ දෙපා වෙනසනා ඉල්ලමි ඔබ වහන්සේ ධම්ම වෙනුවෙන් කරන සේවය උතුම්මයි උතුම් යතිරිත පරම සුන්දර නිත්‍ය මංගල අමාන වෙනම පතමි. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ මේ නිසන්දස් කල්පන ස්වාමීන් වහන්සේට උපහාර පිණිසයි. මේ විසල් අහස යට සසර පෙර පිනකට ඔබ වහන්සේ අපට හමු වූ අරමුණේ පෙර කළ පින් නැවත අලුත් වී ඔබ වහන්සේ දෙසූ ධම්මසා කෙලස් බඳ වී යන අපූර්ව ජීවිතය මායාවක් බව දනදනම ලංවිය පාපය වෙත භාවනාව කියාදී ධර්මය ලං කරදී අප නොදවන්න ඔබ වහන්සේ කෙතරම් මහසවනාද සමුගන්නට කාලය එළඹ තිබේ නොදැනීම අප කළ පින් නොදැවත් ඔබ වහන්සේ කළ මහා පින් බලයෙන් සසර කතලින් එතර වීමට අපට මඟ පෙනේ හදවතට සිසිලක් බඳු ගතට අමාවස්සක් බඳු සියලු ධර්මයන් හද තුල රඳා සමගන්නට අවසර චිරන් ජයතු ස්වාමීනි චිරන් ජයතු ස්වාමීනි චිරන් ජයතු ස්වාමීනි සාදු සාදු සාදු කාට හරි තෝරනද කතා කරන්න හරි අවසරයි ස්වාමීනි සිරිමානෝරණ සහෝදරයෝගේ පරිසරය අවසරයි ස්වාමීනි මට මේ වගේ වැඩසටහනක් මුලින් බාර දීමට දලාවිට ආරච්චි මෙතන තීරණය කරලා හරි බයකටපත් වෙන මම වගේ කෙනෙක් කොහොමද මේක කරන්න මට හරියට සමිතියකට කතාවක්වත් කරන්න බැරි කෙනෙක් මේ මොනවද කරන්න කියලා මට හිතුණා. ඒ වුණත් මම මේ අභියෝගය බාරගත්තා. බාර අරගෙන මට එදා ඉඳලාම බාර දුන් දවසේ ඉඳලා මම වෙන වහන්සි වුණා. මට අවශ්‍ය අවශ්‍ය වුණේ ඒක උඩක ඒක අඳක්කත් හිස්සේ නැතිබෙන ආකාරයෙන් මේක සම්පූර්ණ කරගෙන භික්ෂු භික්ෂුණී පාසක පාසිකාවෙන් මේ පුරවාගෙන මේ වැඩසටහන කරන්න ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරා. ඉතින් මට මේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනකට හරිම සන්තෝෂයි. මේ මේ අයිතෝනේ තියෙනවා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ අපට ඉතාම වටිනා උපදෙස් හේන එකකින් දීලා තියෙනවා. අපිට කොච්චර වයස්කතේ හියත් අපේ කිසි දෙයකින් සැලෙන්නේ නැහැ. මොකද අපි මේ පැත්තටම යොමු ඉන්නේ කොහොම හරි මොනවා කිව්වත් අපිට මේ පිළිගන්නේ නවන කියලා හිතෙන්නේ කියන්නේ අපි ආයෙත් තන කියලා හිතෙන්නේ මෙතනින් තමයි මම නියෝගය කරගන්න පුළුවන් ඉන්නේ කියලා අපිට ඒක තේරෙනවා. ඉතින් ඒ නිසා අපි හැමෝටම මේ පැත්ත ගැන හිතනවා ඉන්නේ මහන්සි ගන්නවා ඉතින් ඒක අපේ වැරද්දක් නෙවෙයි කියලා අපි හිතනවා ඉතින් ඒ වෙනම බුහන්ස බුහන්ස නිදුක් නිරෝගී බව ලැබේවා තවතවත් ධර්මෝ ධර්මයේ අප අප සමටත් ලෝකවාසී සියලු දෙනාටත් ලැබී ලබා දෙන අවසානයේ උතුම් චතුරාර්ය සත්‍ය උතුම් අරිහත් අපරිණාම් පාමට මමද ඔබ වහන්සේට ඒ විදිහට මේ කියන අරිහත් බෝධියටපත් වීමට මම පින්නෝදන් කරනවා අප සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය වහවහ අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරන මෙම කටයුතු දැන් අවසන් කරනවා සාදු සාදු සාදු